දැයි අවසරයි ගෞරවනීය <coughs> ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 77 වෙනි බහන වැඩසටහන දෙවෙනි දවසේ අදත් අපි කාලය වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහායි ගොඩක් වෙලාවට ඒක කමඨහං සුද්ධ කිරීමේ පොදු කමඨහං සුද්ධ කිරීමේ ස්වරූපෙන් සිද්ධ වෙන්නේ ස්වරූපේ නම් සාමාන්‍ය ඊයේ පැවතිච්ච කාමයේ ධර්ම සාකච්ඡාවේ මුණවරමයි. අපි ඒ නිසා පටන් ගන්නෙදී අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඊට පස්සේ අපි සභාවට ආරාධනා කරමු ලැබෙන කාල වේලාව අනුව සභාවට යමක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකරලා ඒ සඳහා වෙන් කරලා තියෙන මයික්‍රොෆෝනේ පාවිච්චි කරලා සභාවට තමන්ට අවශ්‍ය ප්‍රශ්න ප්‍රකාශය හෝ මාතෘකා ඉදිරිපත් කරන විදියට. ඉතින් මේ කෙටි මතක් කිරීමෙන් පස්සේ අපි රජී මහත්තයන් ඉල්ලා හිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවස්ථරය ප්‍රහමඳුනේ මා ආනාපාන සති භාවනාව කරන විට ආශ්වාසය ඇති වී පැවති නැති වී යන විට ශුන්්‍යතාවයක් ප්‍රශ්වාසයේදීද ඇති වී පැවති නැති වී යන විට ශුන්්‍යතාවයක් දකිමි ප්‍රශ්වාසයේ ශුන්්‍යතාවයේ දැක නැවත ආශ්වාසය පටන් ගන්නා අතර කාලය අදුක්කම සුඛ වශයෙන් පවතින කාලයේද ශුන්්‍යතාවය වශයෙන් සැලකිය හැකිදයි පහදා දෙනසේක්වා. පිරුවන් සරණයි. මේකෙදී අර මුල් වාක්‍ය හතරෙම සඳහන් කරලා තියෙනවා ශූන්‍යතාවය කියලා. ඒ ශූන්‍යතාවය කියනකොට ඒකට අර්ථ අර්ථ බේද රාශියක් තියෙනවා. රූප වශයෙන් ශූන්‍යත්වයක් තියෙනවා. වේදනා වශයෙන් ශූන්‍යත්වයක් තියෙනවා. සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන්. ඊට පස්සේ ආය තමන් විසින් මේ නිර්වචනය කරපු ශූන්‍යතාවයේ වේදනා ශූන්‍යතාවත් එක්ක සංසන්දනය කරලා දෙන්න කියලායි කියන්නේ. අදුක්කම සුඛ වේදනාවේ ශූන්‍යතාවය එකමද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න තමන් මේ ප්‍රශ්න ලියන්න මූලික වාක්‍යයේම තියෙන ශූන්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ. අපි මේ ශූන්‍යතාව කියන වචනේ පාවිච්චි කරලා අපි දෙන්නේ දෙකක් අර්ථ වෙන්නේ. තමන් මේ ශූන්‍යතාවය දකින්නේ බලා භාවනා කර හිටපු රූප කර්මස්ථානයේ ගෙවී යෑමෙන් ඇතිවෙච්ච රූපමය ශූන්‍යතාවයක්ද <coughs> නැත්නම් ප්‍රශ්නේ අවසානයේ පැත්තට යන විදිහට වේදනාවල ශූන්‍යතාවයක්ද නැත්නම් සංඥාවල ශූන්‍යතාවයක්ද ඒ නිසා සංස්කාරවලද විඥානයේද ඒ නිසා මේක බරපතල වචනයක් ගත්ත ගමන් සාකච්ඡාවට සාකච්ඡා සම්පූර්ණ නැත්තර වෙනවා. තමන් දන්න වචනයක් කියනවනම් මට මෙන්න මෙහෙමයි වැටෙන්නේ කියලා හුඟක් වෙලාවට sannivedana වෙනවා. ඒ නිසා මට ඉල්ලීමක් කරන්න වෙනවා. පළවෙනි වාක්‍ය හතරේ සඳහන් කරලා තියෙන ශූන්‍යතාවය කියන්නේ ආස්වාසි නිමාවේදී සහ ප්‍රසවාසි නිමාවේදී දැක්ක ඒ ශූන්‍යතාවය කියන එක තමන්ගේ නිර්වචනය, තමන්ගේ අර්ථකතනය. තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරනවනම් ඊටු ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. නැත්නම් අර වගේ බරපතල බරපතල වචන දාගත්තට පස්සේ වචනේ නිර්වචනය කරගන්නම වචනේ අර්ථකතනය හොයාගන්නම sannivedana වෙන්න ප්‍රශ්න දෙක තුනක් අහලා තමයි අපිට <coughs> මාතෘකාවට එන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අපේ කරන කැමැති නම් මේ පළවෙනි වාක්‍ය හතරේ පාවිච්චි කරපු ශූන්‍යතාවය කියන එක මම ඉල්ලා හිටනවා සභාගත කරන්න කියලා. එතකොට අපිට පුළුවන් වෙයි අන්තිමට අහලා තියෙන ප්‍රශ්නෙට සාධනීය උත්තරයක් සපයන්න. ඉතින් එහෙම කාට හරි ඒක ප්‍රශ්න ඉතර වැදගත් නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භ කිරීමට පෙර සක්මන් මළුවේ විනාඩි 5ක් ගමන් කළෙමි. ඉන්පසු සක්මන් භාවනාව ආරම්භ කිරීමේදී දකුණු කකුලේ පතුල පොළවේ ගැටෙන විට දකුණ ලෙසත් වම් කකුලේ පතුල පොළවේ ගැටෙන විට වම ලෙසත් මෙනෙහි කළෙමි. මෙලෙස විනාඩි 20ක් 30ක් පමණ සක්මන් කළෙමි. එවිට පියවර 7ක සිට 20 දක්වා සතිය පවත්වා ගත හැකි විය. මස් ඇල්ලූ ඇටසැකිල්ලකට සිතකින් දෙන විධානයන්ට අනුව කටයුතු කරන බවත් පැටහුණි. තවද ඇසෙන් ලැබෙන සංඥාව අනුව සිත ක්‍රියාත්මක වේ. ඒ අනුව කය හසුරවන බව දිටිමි. ඊළඟ විනාඩි 20 පය ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කළෙමි. ඊළඟ විනාඩි 10 20 ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස මෙනෙහි කළෙමි. අනුකම්පා සාගතව ඉදිරි භාවනාවට උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. මේකේදී ඇත්තට අපි ඊයේ ප්‍රතික්ෂේප කරපු ප්‍රශ්න වගේ නෙවෙයි. තෑයෙන තොරතුරු ඉදිරිපත් කරලා තියෙන නිසා දිනුවක් පේන්න තියෙනවා. පළවෙනි විනාඩි 5ක් විතර තමන් අදිෂ්ඨාන කරපු සක්මනේ මොන වේගෙද තමන්ට ගැලපෙන්නේ කියන්නේ ටිකක් එහෙම යනවා. ගිහිල්ලා ඉවර වෙලා ඒ සක්මන් භාවනා වශයෙන් වම් පායට දකුණු පායට වම් පාය පොළවේ ගැටෙන විට දකුණු පාය පොළවේ ගැටෙන විට මෙනෙහි කරමින් පුළුවන් තරම් බලනවා හිත ඒ බය පොළවේ ගැටෙන තැන පවත් ගන්න. ඒක එහෙම උත්සාහ කළ බව තියලා තියෙනවා. නමුත් අත්දැක්කේ මොකද්ද කියලා ලියලා නැහැ. ඊට පස්සේ විනාඩි 20ක් විතර ගියාට පස්සේ මේක පදන් වෙලා ඊට පස්සේ මම වම් පායෙම ඔසවනවා තබනවා. දකුණු පාය ඔසවනවා තබනවා කියලා ලියලා තියෙනවා. හැබැයි එතකොට වම දකුණ වශයෙන් සංසන්දනය කරපු වෙලාවට සාපේක්ෂව ඔසෝනෝ යවනවා සංසන්දනය කරන මොනවද අත්දැක්කේ කියන එක ලියවිලා නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා අවසාන වෙලට 10 20 විතර ඔසෝනවා යවනවා තාබනවා කියලා කරයි කියලා. එතකොට දෙවෙනි පියවරේලා තුන්වෙනි එකට යනකොට මොකද්ද අද්දැක්කේ කියලා ලියලා නැහැ. ඒ නිසා මේකෙදී ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ගානත් ලියලා තියෙනවා සුළු කරලා තියෙනවා උත්තරේට ඉරි දෙකක් ගහලා නැහැ. අපි දන්නේ නැහැ තව ඉස්සරහට කරගෙන යනවද කියලා ඉරි දෙක ගැහුවා නම් දන්නවා මේක උත්තරේ හරි හරි වැරදි හරි කීයකි. දැන් මේකේ උත්තරේ නැහැ. ගාන ලියලා තියෙනවා සුළු කිරීම් ටික කරලා තියෙනවා උත්තරයක් නැහැ. හැබැයි ඊයේ ඇහුවට වැඩිය අද ටිකක් ඉස්සරහට කියලා අර මොකද්ද කියලා තියෙනවා මෙනේ කරපු හැටි කියලා තියෙනවා අත් දැකපු දේ කියලා නැහැ. ඉතින් මම හරි ආශාවෙන් ඉල්ලා හිටිනවා කවුරු හරි මේ ප්‍රශ්න ලියපෙන්නා තමන් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් භාවනා කරනකොට මොකද්ද වමේ දකුණේ අත්දැකේ වම ඔසවනවා තබනවා කියනකොට එසවීමට සාපේක්ෂව තැබීම කොහොමද අත්දැකේ ඔසවනවා යවනවා තබනවා කියලා බලනකොට එසවීමට යැවීම සාපේක්ෂව යැවීමට සාපේක්ෂව තැබීමට සාපේක්ෂව මොනවද අත්දැක්කේ කියන ටික ගත්තනම් බොහොම ඍජු සාකච්ඡාවක්. මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ කතා කරව ගන්න අමාරුයි. කැමතිද මේ ප්‍රශ්න ලියපෙන්න අපිට පොඩ්ඩක් ආ අර මයික් එක යවන්න පිටිපස්සට. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි පළමුව සක්මන් භාවනාවේදී පළමු විනාඩි 5 භාවනාවකින් තොරව සක්මන් අළුවේ ගමන් කළමි. ඉන්පසු දකුණු කකුල පොළොවේ ගැටෙන විට දකුණ ලෙසත් වම් කකුල පොළොවේ ගැටෙන විට වම ලෙසත් මෙනෙහි කරමි. එවිට පොළවේ ඇති සිසිලස උණුසුම සුමුදු බව දැඩි බව කකුලට අත් විඳින්න හැකි විය. එවිට කකුලේ ඇති පටවි ධාතුවම පොළවේ ඇති බවත් වැටහුණි. ඉන්පසු ගමන් කිරීමේදී කකුල ලීවරයක් ලෙස එසවෙන බවත් ලීවරයක් ගමන් කරන ලෙස ගමන් කරන බවත් වැටහුණි. තවද ඇසට දකින රූප සිතට සංඥාවක් ලෙස යන විදියත් ඒ සංඥාව අනුව කය හැසිරෙන විදියත් අත්දැකීමට හැකි විය. එපමණයි ස්වාමී. මට මං ඉල්ලන අවස්ථාව පොඩ්ඩක් මේක අපි සාකච්ඡා කරන්න. එතකොට පළවෙනි වශයෙන් පොළවේ පය තියෙනකොට පොළවේ තියෙන තද ගතිය, කම්පන සීසල ගතිය, මුරුදු තද ගතිය වැටෙනකොට ඒක මේ වම් කකුලේ අත්දැකීම සහ දකුණු කකුලේ අත්දැකීම කියලා හිතට වෙනසක් වැටෙනවද නැත්නම් දෙකම සමානවද වැටේ? දෙකම සමානයි සම්. ඉතින් එහෙමනම් අපි කිව්වොත් යෝගාවචරිකුට බම්බයක් විතර ඉස්සරහින් බලාගෙන වම තියෙනවා වම කියන්නේ දකුණු වෙලාවේ දකුණු කියන්නේ කිව්වොත් එයාට වම දකුණ හරියට මෙනෙහි කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද දෙකම සමානව වැටෙන හින්දා. එහෙම නැත්නම් ඇත්තටම Taman දන්නවද මේක මම මේක දකුණ කියලා නියතයක් තියනවාද ඒකේ ස්ථිර බවක් තියනවාද වැටුනේ නැහැ සම් දැන් අපි ඇවිදින ගමන් මෙනේ කරන්න කියලා කියවයි කියමු වම තිනුට වම කියලා මෙනේ කරන්න දකුණ සිලා දකුණ මෙනේ කරන්න ඒතර මේ අත්දැකීමෙන් දෙකම සමාන නම් Tamanට වම දකුණ කියලා වෙන් කරලා මෙනේ කරන්න බෑනේ ලැබෙන අත්දැකීමේදී එය වම් කකුලටද දකුණ කකුලටද කියලා වෙන් කරන්න බෑ කියලා කිව්වේ ස්වාමී. ඒ කියන්නේ සිසිලසක් ලැබෙන්නේ මොන කකුලටද කෙනෙක් වෙන් කරගන්න බෑ කකුල දෙකටම සිසිලස ලැබෙනවා. ගමන් කිරීමේදී වම් කකුල සහ දකුණු කකුල පැහැදිලිව වෙන් කළ අඳුර ගන්න පුළුවන් ඒ තබන ස්පර්ශය. ආන එතන තමයි අපේ භාවනාව තියෙන්නේ. දැන් හිත එක පැත්තකින් කියනවා නම් මේ වමමයි කියලා. අනිත් පැත්තෙන් කියනවා වම තිනුට දකුණට සමාන අත්දැකීම් කියලා. එතකොට මෙතන ඇතුළත උරස් වෙලා තියෙනවා. අනික් ගාමන ඇවිදිනකොට බලන්න ඕනේ මේ වම කියලා මම දැනගන්නේ මොන ඊටම ආවේනික ලක්ෂණයක් නිසාද අත්‍යන්ත ලක්ෂණ නිසාද පෞද්ගලික ලක්ෂණයක් නිසාද කියලා හිතේ තියෙනවා ඇත්තටම හරියටම වෙන් කළ දැනගන්න පුළුවන් ගතියක් වම තියෙනකොට වම දකුණ නෙවෙයි කියලා. හිතේ තියෙනවා ගතියක් වම තියෙනකොට මේක වම දකුණ නෙවෙයි රූපයක් නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි දකුණ නෙවෙයි කියලා අන්න මේකේ තමයි අපේ හිතේ මෙතෙක් දියුනෙච්ච නැති විමසුම් නුවණ. අපි හිත මෙතනින් තමයි විහිදුවලා හරින්නේ. ඒතකොට හිත අහන එක පැත්තක කියන ඔබ වම දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන් කියලා. එක පැත්තකින් කියනවා අත්දැකීම් දෙක සමානයි කියලා. මේක දාන්න ඕනේ තමන්ම තමන්ගේ භාවනාවට දාලා බලන්න ඇත්තටම දෙකේ වෙනසක් නැතුවද නැත්නම් ඇත්තටම දෙකේ වෙනසක් තියනවද කියලා. මේ දෙක පැහැදිලි වෙනකන් එසවීම තිබිවට යන්නේ මේ පරිච්ඡේද ඥානය කියලා කියන්නේ අපි හිතට අභ්‍යාසයක් දීලා ප්‍රශ්න දෙකක් අහන දෙකක් තුනක් අහන දෙනකොට හිත තන්නේ කර චපලයි. තන්නේ කර වංචනිකයි. තන්නේ කර ෂටයි. තනිකර මායාවයි. ඒක ගණන් ගන්න එපා. හරස් ප්‍රශ්න අහන්න අවශ්‍ය දෙන අවස්ථි ගන්න අයිතිවාසිකම ඉල්ලන්නේ කියලා හිතෙන් අහන්න ඕනේ. ඔබ වගුම වම දකුණු වශයෙන් මෙනෙහි කරනකොට කොහොමද හරියට වම තිනනකොට වම තියන්නේ? එහෙනම් මොකක් හරි සුවිශේෂී ලක්ෂණක් තියෙන්න eBay. පෞද්ගලික ලක්ෂණයක්, අත්‍යන්ත ලක්ෂණයක්. මේක වහලා ගහන්නේ, කොළේ වහලා ගහන්නේ. ඉතින් අපි තව තවත් සක්මන් කරමින් බලනවා වමද දකුණද කියලා. ඔයා බැරි වෙලාවත් ෆුට්බෝල් කෙනෙක් නම් ඔයා දන්නවා ක්‍රියාකාරී කකුල මොකද්ද? සොත්ති කකුල මොකද්ද කියලා. ෆුට්බෝල කික් කරන්නේ හැමදාම එක කකුලකින්. ඒ මනුස්සයා දන්නවා අභියෝගයක් ආව ගමන් ඒක තමයි එන්නේ කියලා. හරියට වම දකුණ දෙකේ අපි ප්‍රශ්නයක් ආව ගමන් වමද යන්නේ ඉස්සරහට දකුණට යන්නේ කියලා වමත් කරය දකුණත් කරය දන්නවා. ඒක නිසා අපි දැන් ඇවිදිනවා විතරක් නෙවෙයි වම දකුණෙන් තොරතුරු ගන්නවා විතරක් නෙවෙයි ඒ දෙක අතර සංසන්දනයක් සාපේක්ෂ භාවයක් හිතට දෙනවා අභියෝග කරලා. ඒතකොට හිතට වටපිට බලන්න බෑ, සද්ද අහන්න බෑ, ගඳ බලන්න බෑ. මේකම කඹේ විදින්න වගේ ආන්න සතිය මුල් බහින තැන. එතනින් තමයි අපි එකලස ඒකෝදි භාවය ගොනුව ඔක්කොටම ඉඩ දෙන්නේ. ඒ නිසා මම සතුටුයි මම හරස් ප්‍රශ්න අහන්න මට අවස්ථා දීපේක වගේම උත්තර දෙනකොට මම හුඟ දෙනකොට මේක ගොළු වෙලා තියෙනවා. අනිත් එක මේක අමාරුයි මේ වගේ කලපිරි මැදලා සුද්ධ කරලා දුන්නේ නැත්නම් අපි කොච්චර දෝ භාවනා කරා නමුත් අපිට කවදාකවත් අර කිඳා බහින ඥානෙ එන්නේ නැහැ. ඒ නිසා මේ කියපු ටිකෙන් මට කියන්න තියෙන ඔය කියපු ප්‍රමාණය 70ක් විතර අල්ලගෙන තියෙනවා. මූලික උපදේශ ටික අල්ලගෙන තියෙනවා. නමුත් මට මේ විදිහට කට උතර නොදුනන මට ඉස්සරහට මේක සියුම් කරලා දෙන්න බෑ. මම සියුම් කරන්නේ මෙච්චරයි. ওই විජිර්ම සක්මමලු අදිෂ්ඨාන කරන්ඩ එහාට මෙහාට විනාඩි 5ක් විතර ඔහේ හක්කලම් කරනවා කියලා මම කියන්නේ. නිකන් එහාට මට ඇවිදිනවා. ඇවිදලා බලනවා පක්කම්මලු මට හුරුයි. මං යන්නේ සාමාන්‍ය වේගේ. ඔක්කොම යුරනට පස්සේ බලනවා මේ පාය ඇති යනවා ඇවිදිනවා කියනකොට වඩාත්ම ක්‍රියාශක්තියක් තියෙන කොතනද? ආයෙන කකුල් දෙක නලියන එක තමයි තියෙන්නේ. කකුලක් පාදයක් කියලා ගත්තාම පියවරක් කියලා ගත්තාම වඩාත්ම කැපිපෙන දේ මොකද්ද? ඒක උඩ සාමාන්‍ය පොළවේ පය කෙටෙන එක තමයි. ඒකෙදිත් බලන්න විලුඹද කෙටෙන්නේ මුළු පයම කෙටෙනවද? ඇඟිලි ටික විතරද? කකුලේ පිටපැත්ත යනවනම් ඔයා බකල් කකුල් කාරයෙක්. ඇතුල් පැත්තේ කෙටෙනවනම් නොක් නීස්. අපි ළඟ ගොඩ ඕකේ ඕන කෙනෙකුගේ චරිතයක් කියතයි. අපි ඇවිදින ගමනෙන් කේල් ගහ ගන්නද යන්නේ පොල් ගහ ගන්නද යන්නේ කියලා හැරෙනකොට කියන්න පුළුවන් අපි අපි ගැනවත් දන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන ගමන් සක්මණ යන ගමන් පය පොළවේ තද ගතිය වැටෙනවා මෙලෙක් ගතිය වැටෙනවා භංගුර බව වැටෙනවා ඒතර බලන්න මේක විලුඹෙන් පටන් ගන්න මේක තැලි තැලි යන එකක්ද කකුල සම්පූර්ණ පදනම හිටනවාද අලියා තිබ්බා වගේ දැන් ඇඟිලි වලින්ද තියෙන්නේ ආනේ තොරතුරු බැලුවොත් ඔයාලට තේරෙයි අපි පල්ලමක් පහිනකොට විලුඹට තද දෙනවා කන්දක් නගිනකොට දැල්ලට තද දෙනවා සම පොළවේ යනකොට ওই තුනෙන් ඕන එකක් වෙන්න පුළුවන් ඒතර බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ පිට වාටියේ දිගේද ඇතුළු වාටියේ දිගේද මේව ටික බලහින්නකොට තමයි තේරෙන්නේ වටපිට බලන්න කටයුතු කරන්න ගියොත් මෙච්චර විස්තර හොයන්න බෑ. ඒ නිසා මුල් ගත්ත එකලස මුල් ගත්ත දැනුමුතුකම් මුල් මත යෙදුම් තමයි අපි තව සියුම් කර කර සියුම් කර කර යනවා. ඒක සියුම් වෙලා Tamante එක හොඳට වැටෙනකන් එසවීම තැබීම කරන්නේ නැහැ. මම මෙහෙම කියන්නම් අපි ඉස්සල්ලාම සක්මන් කරනකොට සාමාන්‍ය වේගය අල්ලලා දීලා වම දකුණ කියලා මෙනෙහි කරන්න පුරුදු වෙනවා. වම තිනුනට වම. දකුණ තියෙන දකුණ. ඊට පස්සේ බලනවා වම තිනුනට මොනවද අත්දකින්නේ? දකුණ තිනුනට මොනවද අත්දකින්නේ? ඒ අත්දැකීලා බලනකොට අපි බලනවා හිතට අභ්‍යාසයක් වශයෙන් වමට සාපේක්ෂව මොනවද දකුණේ තියෙන වෙනස්කම්. දකුණට සාපේක්ෂව වමේ තියෙන වෙනස්කම්. හිත එක වෙලාවට කියනවා මොකටසක් නැහැ කියලා ඒක වෙලාවට තියෙන වෙනසක් තියෙනවා කියලා. හරි අභ්‍යාසයක් තියෙනවා. ආ ඊට පස්සේ බලනවා වම තියෙනකොටත් මේ තිබ්බ වම නෙවෙයි ඊගාව තියෙනකොට වෙන එකක්. ගල් සහිත පරිසරයක් නම් මෙලෙක් සහිත පරිසරයක් නම් වෙන එක. ඉතින් ඒකෙන් ඒකට මෙහෙමයි කියන්නේ ඉස්සලා වම දකුණ අතර සංසන්දනය කළ ඉතින් වමෙන් වමට සංසන්දනයක් යනවා. දකුණෙන් දකුණට සංසන්දනයක් යනවා. මේ කිලෝරක්ම සම්පූර්ණ සර්වඥතාඥානෙ ලැබනකම් මේ පීවරේ සක්මනේම තොරතුරු තියෙනවා. ඉතින් ඒක උකහා ගන්නකොට මීයක් කරලා පැණි ටික ගන්නවා වගේ ඒ තොරතුරු ඒවා කියන ධර්ම ඕජාව කිය. ධර්මයේ තියෙන රස කොටස. ඒ ටික ගණ්ඩ ගොඩාක්කල් සක්මන් කරන්න ඕනේ. ඒ දන්න එකම තව තව සියුම් කරන්න ඕනේ. කර කර කර කර යනකොට අපි ඉස්සල්ලාම පුංචි කාලේ හතයි හතයි කියලා ඉගෙන ගන්න වැටෙන්නේ නැතුව යන්න ඉගෙන ගත්තා වගේ තේරෙයි. මේ වගේ තොරතුරු බල බල සක්මනේ පියවර තුනක්වත් එක්කිනකොට යන්න බෑ අපි මොන ශිල්පේ ලෝකේ දැනගෙන හිටියා. අපි ඒ ශිල්පවලට ලොක්ක වෙන්න පුළුවන්. නමුත් Tamangema පය පොළවේ ගැටීම කියන මේ අස්පනා පිට දර්ශනය අස්පනා පිට තොරතුරු දකිමින් දනිමින් පීවර දෙක තුනක්වත් යන්න බෑ ඒ නිසා අපිට ආදුනිකෙක් වෙන්න වෙනවා නවකෙක් වෙන්න වෙනවා අයියේ බුදුහාමුදුරු ඉස්සරහට අන්නේ නවක භාවයේ ඒ නිහතමානීකම ගත්තොත් අපිට තේරෙනවා ධක්මණයෙම නිවරට යන්න පුළුවන් කියලා ඒ නිසා ඉක්මන් වෙන්න එපා ඔසවන තබනවා යන්න ඉක්මන් වෙන්න එපා ඔසවන යවනවා තබනවා යන්න ඔය යන තාලෙම වම තියෙනකොට මොනවද දකුණ තියෙනකොට මොනවද කියලා බලන්න. මොකද ඔය කරද්දී සද්ද වලට හිත පිට යනවා. වේදනාවට හිත පිට යනවා. හිතිලොට හිත පිට යනවා. ඒ නිසා අපිට හැල්මක් එන්නේ නැහැ. කැඩෙනවා. ඒ කැඩීම අපිට පාලනය කරන්න බෑ. කමන්නේ ආයි දාපු ගමන් ආයෙ කරනවා. කර කර බලනවා මෙහෙම පියවර 20ක් 30ක් 40ක් මේක මේ යන්න පටන් ගත්තාම හරියට ටිකෙන් ටික කඹේ කැවිදින්න යන්න පුරුදු වෙනවා වගේ තනියේ දණ්ඩ කැන්න පුරුදු වෙනවා වගේ තමයි තේරෙන්නේ එnde ende ende ende හිත කලකොල වුණේ නැත්තම් මේ වැඩේටත් හිත yaadෙන අතර පුදුමාකාර තොරතුරු තෝගයක් තියෙනවා එකක්වත් කාටවත් නෑ බෑ කියන්න බෑ අස්පනා අපිට ලැබෙන්නේ ඒ නිසා මේ විදිහේ සක්මනකින් පටන් අරගත්තොත් ඒ කාන්තේ ඊට පස්සේ ගිහිල්ලා ඉඳ ගන්න පරියන්කේ සාර්ථක වෙනවා මොකද හිත හොඳට නිකන් වෝම් අප් වෙලා නැතිනේ අපි ක්‍රීඩා කරන කෙනා ඇඟ හොඳට වෝම් අප් කරගත්තොත් ඉවෙන්ට් එකට ලේසිනේ. හිත ඇඟ කර්මන්නේයිනේ. ඇඟ මොබිලයිස් වෙලා තියෙනනේ. එනර්ජි මොබිලයිස් වෙලා තියෙනවා. ඒ වගේ හොඳට ඇඟ මේකෙන් හදාගත්තොත් ඉඳගෙන ඉන්නත් ලේසි. ඉඳගෙන හිටියට පස්සේ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස ආස්වාසෙන් ආස්වාසයට වෙනස දැනගැනීමේ තියෙන අවස්ථාව වැඩි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගාන්නේ ස්වාමින් වහන්සේ සක්මණේන් පසු නාසිකාග්‍රය මුල් කර ආනාපාන සතිය වැඩි වෙමි. හුස්ම සංසිඳී සිරුර ගල් ගැසී වෙනම තිබෙනවා දැනේ. ඒ බව දැනෙන සිත තිබුණත් වෙනත් බාහිර කිසිවක් හිතන්න බෑ. අරමුණක් වෙත නොගොස් ස්ථාවර වී තිබුණා. සිත එක්තැන් වී පැයක් පමණ තිබුණා. निराமிස සුවයක් දැනුණා. මේ වෙලාවේ කිසිවක් කරන්න එපා භාවනාව කෙරෙනවා කියා ඔබ වහන්සේගේ දේශනා ධර්ම දේශනා ගණනාවක උපදෙස් දී ඇත. ඉදිරි දියුණුව ඉබේ වෙන්නේ කොහොමද? මම ත්‍රිලක්ෂණය මෙහෙණි කරන්න මෙනෙහි කරන්න එපාද? කරන්න ඕනේ කුමක්දයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්නසේ ඉල්ලමි. මේකේ හොඳටම තියෙනවා වාක්‍ය ත්‍රිලක්ෂණය කියන්නේ ඉතල මම ඇවිල්ලා තමයි මම ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න එපා. ව්‍යාකරණයක් තියෙනවද බණ්ඩෝ වාක්‍ය. මම නැතුව ත්‍රිලක්ෂණයක් නැහැ. මම යට ගියන කට කට වහගෙන පැත්තකටලා හිටවන්. උඹට ඕන ත්‍රිලක්ෂණ නැහැ. ওই හිතන දිහා බලලා හිටපො. උතන කෙලෙස් නැහැ. ඌගේ මොන ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණ ඕනම් පෙනේ. මම කරන්න හදන්නේ පෑදීදියට බොරදිය ටිකක් දාගන්න හදනවා. අර අනාකූල ප්‍රවාහයේ ආකූල කරන්න හදනවා මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා. අපිට නිකන් ඉන්න බැරිකම තියෙන්නේ ගාය. භාවනාවෙන් එතෙන් ගෙනිච්චට පස්සේ වැඳලා කිව්වත් කරවන හිටපන් කියලා. මම උඩරට නැටුම් ටිකක් නටලා පෙන්නන්නද පාතරට ටිකක් නටලා පෙන්නන්නද වට්ට කරන නටුම් නටන්නද කටුසු නටුම් නටන්නද නැටුම් වලට නම් අපි හරි දක්ෂයි නිකන් ඉන්න කියන්නකෝ මොකාටවත් බෑ ඕන ශිල්පියෙකුට කියන්න කොච්චරලා නිකන් ඉන්න පුළුවන්ද කියලා. කය තියාගෙන හිටියත් හිත තියාගෙන ඉන්න බෑ. හිත නිතෙන්ද ගියාට පස්සේ ඒක දිගට පවත්තන මිනිහා සත්පුරුෂයා. ඒකට මොනවා දැම්මත් ඇහැට කුණක් වැටෙනවා වගේ. ඉතින් අපි මේ ඉස්ලාම හිතට පෙන්ලා දෙනවා කිවිටින් මොකක්වත් මාත්‍රජ මේක පවත්වන්න පුළුවන්. නමුත් මගේ හිතේ ඒක මධිකමකට සලකනවා. මගේ හිමි මොනවා හරි සූත්‍රයක් දාගන්න හදන එක. සමීකරණයක් දාගන්න හදන එක. ප්‍රමේයක් දාගන්න හදනවා. නිකම්ම ඉන්න බැන්නම් බුද්ධානුස්සති ටිකක් කරුවාම නරකද? මෛත්‍රිය ටිකක් කරුවාම නරකද? අනිච්චන් දුක්ඛන් අනත්තම් බැලුවාම නරකද කියලා එයාට සුම්මයිති කියන එක දන්නේ නැහැ. නිකන් හිටපන් කියන එක දන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ ඇත්තයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ධර්මයේ ඒකාන්තයෙන් ඕපනයිකයි. මම බොහෝම සුළු කාලයක් ඇතුළත සුද්ධ කරලා දෙන්නම්. ප්‍රශ්න වෙලා තියෙන සුද්ධ කරපෙකේ ආයෙ මඩ දාගන්න. ආයේ හොදාගත් එක මඩේ දාගන්න. ඔන්නේ හොදාගත් එක මඩේ දාගන්න එක තමයි කෙලස් කියලා කියන්නේ. බුදුහාමරගේ ධර්මයේ දවස් ගණන් භාවනා කරන්න ඕනේ මෙතෙන් යන්න යන්න පුළුවන් අපිට තියෙන මේක උපයාගත්ත දේ ආරස්සා කරන්න දන්නේ නැතිකම තියෙන. ඒක කාගවත් පුදුලික දෝෂයක් නෙවෙයි. අපිට මේ පරිණාමයේ හම්බ වෙච්ච සැකේ. පරිණාමයේදී අපිට හම්බෙච්ච මේ ස්වභාවික වර්ණය හරහා ආරක්ෂාව හරහා අපිට ස්පාසුව කියන එක අපිට පෙන්න තියෙන්නේ පාළුවක් විදියට. විස්රාමයේ කියන එක අපිට දැනලා තියෙන කොන් වීමක් විදියට. හුදකලා විතර කියන එක අපි දැකලා තියෙන පරාදයක් විදියට. එනිසා අපි හිත හුදකලා වෙන්න කැමති නැහැ. විස්රාම වෙන්න කැමති නැහැ. විවේකයක් ලබන්න කැමති නැහැ. අපි දෙනවා හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි මොනවා හරි කෙරුවොත් තරකද කියලා. කරන කියන සෑම දෙයක්ම කෙලස් වලට යනවා. ඉතින් අපි එක එහෙම යමක් නොකර නිර්ආමිෂ සුඛයෙන් පිරිච්ච ගතිය අපි උප්පත්තියම ලැබිච්ච ජාතික සම්පතක් අපට. එනත උප්පත්ති සම්පතක් අපි මෙතෙන්දි කරන්නේ අනුන් දෙන බතක් කාලා කය වචනෙන් දෙකෙන් කිසිම දුෂ්චර්ජයක් වෙන්න දෙන්නේ නැතුව ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් හිතෙත් කටයුතු දැක දැක දන දන නතර කරනවා. නැතිකරුවට පස්සේ කියන ඕන් නොවේ බෑයි කියන චිත්තක්ෂණේ දැන් ගන්න පුළුවන් පුළුවන් නම් රකපා. ඒක ඒක අල්ලලා දෙන එක එච්චර අමාරු ඒ චිත්තක්ෂණේ අල්ලලා දෙන එක මේ ඒකට කියන්නේ නිර්මල චිත්තක්ෂණය කියලා, නික්ලේශී චිත්තක්ෂණය කියලා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ නැත්තම් බුදුජානනාංශ මේකට කියන ක්ෂණ සම්පත්තිය කියලා. අල්ලලා දෙන්න පුළුවන්. ඒක ඇත්තටම බුදුරජාණන්සේගේ තියෙන ආශ්චර්යය තමයි මේ අවුරුදු 2600 කට අල්ලලා දෙනවා. එතකොට අපි තියෙන පඬිතකම නිසා, අපි තියෙන පැහිගතිය නිසා අරක පිසුදු තියාගෙන ඉන්න බෑ. ඉතින් ඒකට අපි වැරද්ද බාර ගන්නවා. අපි නිහතමානී බනවා. ඊගාව දාසෙත් මෙතෙන්දම ගිහලා තව ටිකක් මේක එහෙමම තියාගෙන ඉන්නවා. අනාරම්මනව දකින්න දෙයක් නැහැ. නමුත් දැකීමේ අත්දැකීමක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් එන්නේ රිට්‍රීට් එකේ මුල් දවස්වල නෙමෙයි දවස් 4 5ක් ගියාට පස්සේ. නමුත් කලින් ගෙදර භාවනා කරපු අයට ඉන්නවනම් ගන්න පුළුවන්. ඒක නිසා මේක සමහර විටක අලුතෙන්ම භාවනාවට ආපු කෙනෙකුට ටිකක් හැර වැඩි. ටිකක් කල් වේලා වැඩි. නමුත් ඇත්තටම සංසාර ගසයෙන් බලනකොට අපි එකෙකුට එකෙක් වැඩිය වැඩි මාල් නැහැ. ඔක්කොම සංසාරේ නොදන්නා තරම් වයසට ගිය නාකි නාකිච්චෝ අපි. මේක ජීවිතේ ගණන් තියන ඔය උස් බේත් ගති. ඒ නිසා බලනකොට සංසාරේ භාවනා කරලා ඇති. භාවනා කරා නම් ඔතෙන් ගෙනියන්න ලීසි. ප්‍රශ්න තියෙන්නේ මේ සුද්ධ කළ දුන්නක රැක ගන්න බැරිකම ඒකට අපි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනෙන් තමයි මේක රකින්න පුළුවන්. කට පරිසම් කරගන්න ක්‍රියාකාරකම් වලින් පරිසම් වෙන්න ජීවන රටාවෙන් කාටවත් හානි කර දේවල් කරන්න එපා. බොහොම පුළුවන් තරම් හුරා කැම් කරන්න එපා. විවේක වුණොත් මේක රකින්න පුළුවන්. ඒ නිසා මේ ලියුම ලියුපේකනට මේක පිළිබඳ ඇඟීමක් තිබිලා තියෙනවා. තිබුණත් ඒක සැකයක් අනුවයි ලියලා තියෙන්නේ. ඒ නිසා මුල්ලික තොරතුරු ටික හරි මේ සැකය භයානක දෙයක්. අද ලෝකයේ ඇතිවලා තියෙන සෑම යුද්ධයක්ම ඇතිවලා තියෙන සැකේට. අද වෙන දික්කසා තුළින් 95%ක්ම දික්කසාද වෙන්නේ සැකේට. ඉතින් සාපියෝ හම්බ කරන හැමදේම සැකේ කියන ව්‍යසනේ ඉස්සරහා කාබාසිනිය වෙනවා. බුදුරජාණන්සේ කියනවා සෝවාන් වෙනකොට විතරයි සැකේ දුරු වෙන්නේ. විචිකිච්ඡාව දුරු වෙන්නේ සෝවාන් වෙනකොට. එතකම්ම බුදුනුත් සැකයි, ධර්මෙත් සැකයි, සංඝයාත් සැකයි, සීලෙත් සැකයි, පිරිසුදුක හම්බුණත් සැකයි. ඒ නිසා අපි මේකත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා හොඳට මතක තියෙන සැක එන්නෙම දුස්චරිතෙට නෙවෙයි සද්ධර්මෙට. දුස්චරිතෙට අපිට තොංගණක් මතක නැහැ කාගෙන යනවා කිසිම සැකයක් නැහැ. ධර්ම පැත්තට යනකොට තමයි අපිට ගොඩාක් ඔය තේරිලි බේරිලි සැක තේරෙම එන්නේ. ඒකේ මායя මාරමස්සිනාගේ පුංචි ට්‍රික් එකක් අතර තියෙනවා. එන්නකොටම පෙනේ පුප්පනකොටම කියන්නේ මම ඉන්නේ ප්‍රතිපදාවේ මම ඉන්නේ කෙලෙස් අඩු වෙන පැත්තේ උඹේ නයිපෙන පිඹුවට මම කන්නේ මම කාලා දිනන ටෝන් ගලක් අද මං අහුවෙන්නේ නැහැ කියලා මාරයට කියනවා අකුලගෙන ඵලයන් මම දිගට යනවා කියලා අපි මේ කමටහන් සුද්ධ කරන්න යන්නේ ඒකට ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකට මොකද එහෙම නැතුව කවදාකවත් කාටවත් ස්වයම්බූ ඥාණයෙන් මෙතෙන් මෙතෙන්දි කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා මාරාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නෙත් ඉදිරිපත් කළ දෙන තොරතුරු හොඳයි කියලා මම සතුටින් කියන්න කැමතියි. ගරු ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහනට සහභාගී වීමට පෙර මම ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දී ආනාපාන සති භාවනාව කළෙමි. එහිදී ආරම්භයේ හුස්ම රැල්ල ඝනව ඇති පසු ඇත් දැනී පසුව සියුම් වන බවත් නාසයේ විවිධ ස්ථාන ස්පර්ශ වී යන බවත් උණුසුම හා සිසිලසත් දිග හුස්ම හා කෙටි හුස්මත් යනාදී ලක්ෂණ දැක්කෙමි. අනතුරුව හුස්ම දැනීම නැවතී ගියේය. මෙම ස්ථානයට පැමිණෙන බැබින භාවනා කරන විට යතකී ලක්ෂණ දැක ගන්නට නොහැකිය. ඒ වෙනුවට ඊතා සියුම් හුස්ම රැල්ලක් පමණක් දැනේ. එෙහිදී සියුම් බව නිසා සිත විසිරීමද වැඩිය. උත්සාහ දරා එම සියුම් හුස්ම රැල්ල දෙස බලා සිටන විට එයද දැනීම නැති විය. එවිට මට කායක් නැති බව හා කායට පිටතින් සතුන් සිතක් ඇති බව අවබෝධ විය. හුස්ම දැනීම නැති ගිය විට මා කුමක් කළ යුතුද? ආය හයිය හුස්මක් අරගෙන රවුමක් දුවලේ ඉවරයි. ආයෙත් හම්බෙනවා. එතර අපිට තියෙන මේ කෙලෙස් නැති වුණොත් මල්ල විකාරයක් හිරිනවා. මොකද කෙලෙස් නැත්නම් මාළුවට උම්මලකට නැතුව. කිසිම රසක් නැහැ. ඉතින් අන කොහොමද නැවත කෙලෙස් කන්නේ? කොයි කොයිද තොග වෙලඳාමට කෙලෙස් තියෙන්නේ? සුපර් මාකට් එකකද නැත්නම් හන්දිය කඩේද? ඉතින් දුවර ගිහලා ආයෙ කෙලෙස් ටිකක් දාගත්තට පස්සේ මම කියනවා හොඳ <laughs> නිදර්ශනයක් උකට. මේ ඉස්සා කියන සතා ඇවිදිනකොට වතුරේ බැලන්ස් එක ගන්නේ ඇස්කුවරේ යට සියුම් වැලි කැට දෙක තුනක් තියෙනවා. ඒක ලම්බයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ඒක පල්ලෙහාට දෙනවා. උදාන්න මේක උඩ මේක යට කියලා. ඉතින් මේක ගොඩාක් කල නිරීක්ෂණය කරුවට පස්සේ විද්‍යාඥයෝ දැකලා තියෙනවා ඉස කාලයක සැරයක් හැවාරිනවා. හැවාරියට පස්සේ අර වැලි කැට එළියට යනවා. ඊට පස්සේ අර වැල්ලට ගිහලා ආය රැලි ගහනකොට ආය වැලි කැටයක් ඇතුළට ගියාට පස්සේ බැලන්ස් එක ගන්නවා. ඉතාලම දක්ෂ විද්‍යාඥයෙක් මේක වීදුරු කූඩුවක දාලා හැවාරින්න ඇරලා වීදුරු කූඩු යට යකඩ කුඩු ටිකක් දාලා තියෙනවා. දැන් ඌගාදාස කියලා ගස්සනකොට ඇතුළට ගියේ වැලියට යක් නෙවෙයි යකඩ කුඩු ටිකක්. ඊට පස්සේ කාන්දම් කැල්ලක් අල්ලපුවාම ඉස්සා උඩු ඇද උඩු බැලෙන් පීනනවලු. මුදර ඇස්කුවරේ කක්ක ටිකක් නැත්තම් ඌට බැලන්ස් එක නැහැ. ඇස්කුවරට වෙන්න ගල් කැටෙන් තමයි බැලන්ස් කරන්නේ. ඒක නැත්තම් ඌට උඩයට මාරු වෙනවා. ඉතින් ඒකට කාන්දම් කැලක් දාලා ඔය කාන්ද මේ යකඩ කුරු ටිකක් දාලා කාන්දම් කැලක් උඩට දාපුවාම ඉස්සර පේන ගුරුත්වාකර්ෂණය උඩ තියෙන කියලා ඌ ෂෝක් එකට <laughs> බඩ පැත්ත හැටලා පීනවා. අපිටත් කෙලෙස් නැති වුණොත් නිකන් ගුරුත්වාකර්ෂණය නැතුණා වගේ වෙනවා අපිට. අපිට කෙලෙස් ටිකක් නැත්තම් කොහොමවත් මේ ජීවිතේ ගෙනියන්න බෑ. නමුත් බුදුරජාණන්සේගේ තියෙන ධර්මයේ තියෙන ශක්තිය මෙච්චර කෙලෙස් තියෙන ලෝකේ මේකට කියන්නේ මෝහ පටල කියලා දවස් 7න් කපලා දෙන්නම් කියලා කියනවා. සමහරවිට same day service ගන්න තියෙනවා බුදුහාම. උදේ කියලා දෙන්න හැන්දෑවේ කෙලස් කපන්න කියලා. කවදාකවත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අනිතික එහෙම එහෙම කෙලස් කැපුණාට පස්සේ අපිට උම්මත්තක වෙනවා අපි. අය අහවල් දේ දිහා බලන්නද? මොනවාවත් නැහැ. ඒක නිසා බුදුජානනාංශයේ කෙලස් කැපීම සාර්ථක වෙන්න වෙන්න අපිට පේන්නේ අපි මහමූදක්ම දාතරණුනා වගේ කාන්තාරයක අතරමං වුණා වගේ මහා ගැලයක් මැද දිසාමාරු වුණා වගේ ආතබූත නැතුව යනවා. ඉතින් මේ ශ්‍රද්ධාව තියෙන කෙනාට ඒක මේ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනා දන්න මං ආවේ බුදුහාමුදුරගේ පෙතේ මං ආවේ කෙලෙස් අඩු කරගෙන මට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මට ධර්මයේ තියෙන අම්මව තාත්තා නැති වුණාට එයාට ඒකට සතුටක් ඇති වෙනවා. එහෙම නැතුව මේ කාම ලෝකයේ සතුට හොයන කෙනාට පේන්නේ අතරමං වුණා, දිසාමාරු වුණා, කරකොල අතෑරියා වගේ කියලා ඉතින් යාට වස් කවි කියසේ පෙරෙත් කවි කියන්න වෙනවා, පිරිත් නූල් ගැට ගහන්න වෙනවා, බෝධි පූජා තියන්න වෙනවා, සාන්ති කර්ම කරන්න වෙනවා. මේ කෙලස් කැපෙනකොට. නමුත් අපි ඉන්නේ සත්පුරුෂ මණ්ඩලයක නම්, ඉන්නේ සිල් අරගෙන නම්, මේවා වෙලා තියෙනවා නම් කලින් මේකට ලෑස්ති වෙලා යනවා නම් තේරෙන පටන් ගන්නවා ධර්මයේ කාන්තේම එහිපසිකයි. සාන්දෘෂ්ටිකයි. අපි හිතනට වැඩි ඉක්මනට ක්‍රියාත්මක වෙනවා නමුත් අපේ సంతානේ අපේ කහිත කය වචන මේ හිතා ගන්න බෑ දරා ගන්න බෑ ඒක නිසා ඒක අභියෝග කරනවා කොහොමද මේ ඉඳගත්ත ගමන් ආනපනි තුනි වෙන්නේ කොහොමද මේ ඉඳපු ගමන් හිත මේ කෙලෙස් නැත්තනකට යන්නේ කියලා ඊට පස්සේ යනවා දැන් මම මොකද කරන්නේ කියන්නේ මේ ලබාගත් දේ අභියෝග කරනවා ප්‍රතිපදාවෙන් ලබාගත්ත කෙලෙස් නැති තැනට අභියෝග කරනවා හැබැයි මේක මේ කාගවත් දොස් දැකලා මේ මේ ඉඟි කරන්න කියන කතාවක් නෙවෙයි ඒ ඌරා කක්කකොඩේ ඉන්න ඌරට ඒ වගේ සිවෙන්ති පොලෝක තිබ්බොත් ලෙඩ වෙනවා. උට හැදෙන රත් වුණතාවය කියලා ලෙඩක්. ඌ කක්ක කාලා නිදලා තියෙන්නේ. ගොඩක් කල් මේ වගේ තැනක තිබ්බම ඊට ඌට ඌට වැලි වැලි මඩ ටිකක් ගෙනත් දාපු ගමන් ඌට බස්පස් කාලා ගහපු ගමන් අර රත් වුණතාවේ නතර වුණා ඌර ආයේ ෆුල් පොලිෂ් ආයෙ සැරයක්. ඉතින් ඒ නිසාට සිමෙන්ති පොලෝක තිබ්බ ඌරෙක් වාගේ කොට් එක තිබ්බ කුඩල්ලෙක් වාගේ කෙලෙස් නැත්තනකට ගිහිල්ලා තිබ්බ ගමන් විපිලිසර භාවයකට එනවා. මුචි ඒක අපි පටන් ගන්නකොටම සීලයක් සමාදන් කරලා හික්මීමක් ඇති කරලා දීලා අපි යන්නේ හයි ටෙන්ෂන් වයර් එකක් දිගේ බොහොම ඉක්මනට මේවා එන්න පුළුවන් කියන එක අඟවලා යනවා. මං කියන්නේ ඔක්කොට වෙනවයි කියලා. ඉතින් ඒකකොට තමයි ඒත් කැපකිරීමක් කරලා තමයි යෝනිසමනිකාරය හරහා තමයි එහෙම නැත්නම් සම්මා දිට්ඨිය හරහා තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ තමයි කෙලස් කැපෙන මාර්ගය කියලා. නැත්තම් ඒක තේරෙන්නේ බයක්. ඒක තේරෙන්නේ පාළුවක්. ඒක තේරෙන්නේ කම්මැලිකමක්. තේරෙන්නේ නීරස ගතියක්. සැකයක්, නිින්දක්, කරකොලතැරි වගේ ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඊට කලින් ගිය කෙනෙක් දැකලා ඒ බය අරගත්තේ නැත්තම් අපි එක්කෙනෙකුටවත් මෙතන මේ ඉන්නේ එක්කෙනෙකුටවත් මේ අත්දැකීම නොලැබී නැහැ. කිසිම කෙනෙක් මේ අත්දැකීම අරස කරන්න දන්නේ නැහැ. අපි දන්නේ ඒක වෙනකොට බය වෙලා දුවලා ගිහිල්ලා මොනවා හරි දෙකින් ආය අර පෑදීදී බොරදී කරගන්න එකයි. එනමුත් ඒකට බුදුරජාණන්සේ කියන්නේ ධර්ම හුරතලයක් කියලා. කවුරුත් එහෙම කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙච්ච නැති පාරක් මේ යන්නේ. ඒවට ධර්ම හුරතල් කියලා කියන්නේ. නමුත් අපි මේ අර උනන්දු කරලා දෙන්න ඊගාවසර යනකොට කලබල වෙන්න එපා. පාර ගියේ Tamanne උපය ගත්තේ. ප්‍රතිපදා බුදුහාමුදුරන්ගේනේ. ඔය වගේ ආවට පස්සේ මේක පදන් වෙනකන් මේක වශී කරගන්නකන් අලුත් දේවල් හිතන්න යන්න එපා. මේක පදම් කරගන්න. මේක වශී කරගන්න. මේක සිද්ධි කරගන්න. ඒක ඇත්තටම භාවනා මධ්‍යස්ථානකින් කරන අඩුයි. භාවනා මධ්‍යස්ථාන අපි කරන්නේ ඒකට පෙන්නන එක විතරයි. පදම් කරන්න සිද්ධි කරන්න අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා භාවනා කරලා ඒකටම අප කැප වෙන්න ඕනේ. ඒක තමයි හුඟක් හොඳ දර. ගිවේ ඉඳගෙන කරන්න බැරි එකක් නෙවෙයි තියෙන්නේ. නමුත් ඒකට එතකොට පරිසරය සකස් කරගන්නවා. නමුත් මේකට යන්න පුළුවන් බව මේ ජීවිතේදීම යන්න පුළුවන් බව පෙනිලා පෙනිලා දැන් අවුරුදු 20කට 30කට වැඩි නෑ. ඒ තරම මේක කදාකත් යන්න බැරි දෙයක් විදිහට අපේ පැරණි මුතුන් මුත්තෝ 1956 ට ඉස්සෙල්ලා බෑ කියපු එකක්. දැන් ටික ටික ටික ටික පුළුවන් බව තේරෙනවා මුත් අපේ අර ජම්මාන්තරගත සැකේ තියෙනවා. මම මේ කතා කරන්නේ ඒ සැකේ අපි සද්ධාවේ නාමයෙන් එහෙම නැත්නම් කුසල ඡන්දේ නාමයෙන් අදිමොක්ඛේ නාමයෙන් ලෑස්තිවිල යන්නේකේ ශක්තියේ නාමයෙන් අපි සැකේට ඉඩ තියන්න නැතුව මැරෙන්නේ මැරෙන්නවා මියෙන්නේ මියෙන්නවා රැකෙන්නේ රැකෙන්නවා කියන මේක පුරුදු කළොත් එතන ගිය මිනිහා නෙවෙයි එළියට එන්නේ සම්පූර්ණ වෙනස් වෙලා එළියට එන්නේ ඉතින් අන්න එවැනි දෙයක් වෙනවා නම් අපි සතුටු වෙනවා මේ කරන වැඩ පිළිවෙල මේ භාවනා මධ්‍යස්ථාන සිව්පස දාන දින කට්ටිය නමුත් ඒ පුද්ගලයා සෑහෙන කැපේ කිරීමක් කරන්න ඕනේ එවැනි අත්දැකීමක් අරසා කරගන්න. මම හිතනවා මම මේ කතා කරන ක්‍රමේ ඒ පණිවිඩයේ sannivedයට වෙනවයි කියලා. ගර්ථ ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිවීමට නාස්පුඩුව ළඟට සිත යොමු කොට බැලීමට පටන් ගැනීමේදී මාගේ නළල දෙපැත්ත තද කර හිසේ කැක්කමක් පටන් ගනී. එය වලකාගෙන භාවනාව වැඩිවීමට උත්සාහ කළත් පළක් නොවේ. උභාසයෙන් උපසිත පතමි. තෙරුවන් සරණයි. මේක අර මුල් උපදේශ ටික අහලා නැති නිසා වෙලා තියෙන්නේ. ඉස්සලාම වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සිද්ධ වෙන්න ආරින්න. වාඩි වෙලා ඉන්න ඉරියව්වේ ගොඩාක් වෙලා පුහුණු වෙන්නේ නැතුව යන්න එපා ආනපන දිගේ. ඒක මේ හරියට මේ තුවක්කුවක් එල්ල කර ගන්නවත් නැති මාන්න ගන්නවත් බැරි කෙන ගිය ගාම බුල්සයි එකට තියන්න බෑ. එනිසා තුවක්කුව අරගෙන කරේ ධානය ගස්තලා දෙක තුනක් කණාබල්ලන් ගහලා තමයි අඩු ගානේ ලෑල්ලටවත් වදින්නේ. ඒක ගොඩාක් පුහුණු කරාට පස්සේ තමයි හරියටම බුල්සයි එකට තියන්න පුළුවන් වෙනවා. ඒ නිසා ගිය ගමන් මේකට තියන්න යන්න එපා. ඉඳගෙන ඉන්න ඉරියව්ව මම මේ ඉන්නේ ඉඳගෙන කියන එක දැනගෙන අර ප්‍රියවරෙන් පියවර යන්න ඒ මුල් පියවරල එකක්වත් එච්චර ආතතිගත නැහැ. ඔය කෙලින්ම ආනපාන හොයන්න පටන් ගත්තොත් නාසිකාග්‍රය හොයන්න පටන් අරගත්තොත් ඒක ටිකක් සැර වැඩි වෙන්න ඉඩ තියෙනවා. පහු වෙනකොට හැබැයි ඒකත් එච්චර අමාරු නෑ. ඒ නිසා ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඉරියව්ව සිද්ධි කරගෙන මිසක් මේකට යන්න එපා. මුල් උපදේශ වල ඒක මම අවධාරණය කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ඉහළ පහළ යන වග බලා සිටීම පමණක්ද සමහර භික්ෂුන් වහන්සේලා ආනාපාන සති භාවනාවෙන් පසු යෝග්‍යා ධාන කරා ගෙනයයි මෙම ක්‍රමය ආනාපාන සති භාවනාවට යෝග්‍ය එකක්ද යන වග පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට වහාම නිවන් අවබෝධය ප්‍රාර්ථනා කරමි. මෙම ක්‍රමය කියලා ලියලා තියෙනවා හැබැයි මොකක්ද කියලා කියලා නැහැ. මෙම ක්‍රමය මේ හරි වැරදිද කියලා ඉතින් මේකේ අදහස් කරන්නේ මොකක්ද කියලා නෑ මේකේ පටලවිල්ලක් නෑ ප්‍රශ්නේ. නමුත් ඒකේ පටලවිල්ලක් හදාගෙන තියෙන නිසා ආනාපානේ කෙරුවට පස්සේ එනද ආනාපානේ සිද්ධි කරගෙන යාලු කරගත්තට පස්සේ කොණ්ඩේ තියෙන කෙනාට දැහැටට බැඳ හැකි වගේ ඕනනම් සමසට යන්න පුළුවන් ඕනනම් විපස්සනාට යන්න පුළුවන්. සමතේ තමයි ওই ධ්‍යාන පැත්ත තියෙන්නේ. ওই කොයි එක කරන්නත් ඉස්සෙල්ලා ඒ අස්පනා අපිට පේන ආස්වාද ප්‍රසආසයේ හිත පිහිටුවා ගැනීම කරන්න ඒක කෙරුවට පස්සේ අපිට පුළුවන් ඊට ටික සාකච්ඡාට ගන්න ඒව එතකම් බරක් කරගන්න එපා. ඒක ඇත්තටම ගුරුවරයාට බරක් මිසක ශිෂ්‍යයාට බරක් වෙන්න දෙන්න හොඳ නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ පරයන්කේදී මනසේ ඒකාග්‍රතාවයේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට අපහසුතාවයක් දැනෙන බැවින් එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ධර්ම උපදේශක් පතමි. තෙරුවන් සරණ වේවා. මේක ඒ නිසා මේ වැඩමුළුවේ පටවෙම්ම කියන අපි කිසියම් ඒකාග්‍රතාවයක් ගැන පොරොන්දුවක් නැහැ. කිසියම් එහෙම ගැන යොමු වෙලා නැහැ. අපි වන්නේ ඒකාග්‍රතාවය ඇති වෙන්න හේතු වෙන සතිය තමයි කතා කරන්නේ. ඒ නිසා සතිය තමයි ආසන්නම කාරණාව. ඒකාග්‍රතාවය අල්ලන්න හදනවයි කියලා කියන්නේ සතිය ඉක්මවල යන්න හදනවා. ඒ හරහම සතියට නිග්‍රහ වෙන නිසා මේ සතිපට්ඨාන භාවනාවක් කරන්න සතිය හරියනකොට ඊටු ටික සිද්ධ වෙයි. ඒ නිසා අපිට ඒකාග්‍රතාව වගේ දේවල් අල්ලන්න හදනවයි කියලා කියන්නේ අර gederin ගෙනාපු හිතේ පිළිකාවක් තියෙනවා. ඒ පිළිකාව අයින් කරන්න ඕනේ. මෙහෙදි උපදෙස් දෙනවා පැහැදිලිවම එහෙමට නෙවෙයි අපි භාවනා කරන්නේ අපි සතිය පිටුවට භාවනා කරන්නේ ඒතිෙදිත් වටේන් අත දාලා ඒකාග්‍රතාවය අල්ලන්න හදනවා. අහුවෙන්නේ නැහැ. අල්ලන්නත් බෑ. ඒ නිසා සතිය අල්ලලා ඒකාග්‍රතාවය අල්ලන්න එතකොට හරියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැයක සක්මණෙන් පසු සක්මණේ හොඳින් සිහිය පීඩා ඇති අවස්ථාවේදී ඒ සිහින්ම පරයන්කට වාඩි වුණා. වාඩි වී සිටින ඉරියව්වේ සිට පිහිටවනකොටම මුළු ශරීරෙම බිනි බිනි සුලකට ගසාගෙන යනවා මෙන් දැනුණා. මේ වෙලාවේ ඉරියව්වක් දැනුනේ නැහැ. ඒ වෙලාවේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ස්වභාවයන්ම මෙනෙහි කරමින් සිටන විට විනාඩි 20ක් පමණ ගිය පසු නැවතත් හිමීට ඉන්න ඉරියව්ව දැනුනි. පසුව හිමීට ඉරියව්ව බලමින් හුස්ම රැල්ලට යොමු කළා. ඉන්පසු දිගටම හුස්ම දිහා බලාගෙන සිටියා. අර සිදුවීම ගැන පසුව බයකුත් ඇති වුණා. මේ පහදා දෙනමින් ගෞරවණීය ඉල්ලමි. ඔය දෙවෙනි සැරේ සතිය ආනාපානෙ පිටරන තැන දක්වා බොහොම ලස්සනයි. ඒක තමයි ස්වභාවේ. දෙවෙනි සැරේත් ඒ ආනාපාන දිගේ හිත සංසිඳනකම් ආනාපාන සිවුම් වෙනකම් දෙවෙනි චක්‍රෙත් ය아가න්න පුළුවන් වුණා නම් ওই බයෙන්නෙත් නැහැ. Tamanට තේරෙනවා ආයසරයක් අර වගේම සංසිඳනවා ආයෙත් ඇවිස්සෙනවා. ආයතර සංසිඳනවා ආයෙත් ඇවිස්සෙනවා. අන්නේම චක්‍ර රාශියක් එක පරියන්කේ කරකවන්න තරම් ටිකක් ඉවසන්න. මේක හැබැයි සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා. ඇවිස්සුනාට පස්සේ ආයෙත් ආනාපානෙ හිත දාලා ආනාපානෙත් එක ඉඳලා තියෙනවා ඉඳලා තියෙන වෙලාව මදි. තව ටිකක් ගියා නම් ආයෙ සරයක් ওই தත්ත්වය ආයෙ තැම්පත් වීමක් එනවා. අන්න ඒකට ආවනම් දිර ගමනකට ලෑස්තියක් මේ පළවෙනි චක්‍රයේදීම ඇති වෙච්ච ආකල්ප ඇති වෙච්ච ආවේග පිළිබඳව ප්‍රශ්න කරලා තියෙන පොඩ්ඩක් ඉවසලා එක චක්‍රයක් නෙමෙයි මේ වගේ චක්‍ර රාශියක් යනකම් ඉවසලා කටයුතු කරන්න. එතකොට Tamanට විශ්වාසය පහළ වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම අද දින විනාඩි 45ක් පමණ ආනාපාන සති භාවනාව කරමින් සිටියේදී හුස්ම ගැනීමත් පිට කිරීමත් දැනීම සෙමෙන් සෙමෙන් අඩු වී නොදැනීම ගියා. ටික වේලාවක් මෙසේ සිටියදී හුස්ම නැති බව බල බලා සිටියා. භාවනාවේ කාලය අවසන් නිසා නැගිට ගියා. ඒ වගේ අවස්ථාවක මා ඊළඟට කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. තාම කරුණාවෙන් ඉල්ලා හිටන මේ භාවනාවේ කාලය හමාරු වුණා කියන එක පොඩ්ඩක් මට කියලා දෙන්න. ප්‍රශ්න කරු දන්නවනම් මොකද්ද මේ භාවනා කාලේ හමාර වෙනවා කියන්නේ? ඊක ගොඩක් උත්තර තියෙනවා. ඒක කවුරු හරි කට උත්තර දෙන්න කැමති නම්. එහෙම නැත්නම් අමාරුයි. ඒ කියන්නේ ඕනම කෙනෙකුට ඕනම තැනකදී gadolයක් තියාගන්න පුළුවන්. නමුත් මේ භාවනාව උදේ පටන් ගත්තා රාය වෙනකන් එක දිගටම භාවනාව තමයි. ඒ නිසා මේ භාවනා කාලේ නතර වීමක් කියලා එකක් නැහැ. එහෙම වුණොත් මේ Nissan වලට සාප වේවා. මේ කිසිම වෙලාවක භාවනා කල්ලි නතර වීමට ලකුණු දීලා නැහැ. උගන්වන්නෙත් අපිට තියෙන ගත් එක දිගට අරයි යන්න කියලා. ඒ නිසා මෙතන මේ ප්‍රශ්න කරු මොකද්ද භාවනා කාලේ සමා ඊට පස්සේ යන ඊගාට මම මොකද කරන්නේ කියලා. ඉතින් මේ දෙක සම්පූර්ණ හුරස්නේ. ඒක ඉතින් මම මේව කතා කරනකොට කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන. සමහර විට කියන්නේ මේ Tamand මේක ලිව්වේ නෑ එහෙනම් කරපණින්ද කාටවත් ඕනේ නෑ බෙරක දෝරුව අපි කෙලින්ම නඩුව කතා කරන්නේ. ඒක නිසා ඒකට උත්තර දුන්නොත් මම ගන්නවා ප්‍රශ්න. එහෙම නැත්නම් ඇත්තටම බෑ. මොකද අපි කිසිම තැනක භාවනා නැතර කරන්න උපදේශයක් දීලා නැහැ. අපි කියන්නේ සතිය කියන එක දිගටම හැම ඉරියව්වෙම පවත්තන්න. එතකොට තමයි ප්‍රශ්න මතුවෙන්නේ. භාවනා නැතර කරාට පස්සේ මොකද්ද කරන්න කියලා. ඉතින් අපි නිස්සාරණේ කිසිම තැනක පටන් ගන්න කියලා දෙනවා මිසක් ඉවර කරන්න කියලා දෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියලා දෙන්න කැමති නම් ඉවර කරන හැටි මම දැනගන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න තුනකට කොටස් තුනක් පරයන්කේ සහ සක්මන ඔබ වහන්සේගේ උපදේශ පරිදි කරගෙන යමි. පරයන්කේදී හුස්ම රැල්ල කෙරේ අවධානය යොමු කරමින් ටික වේලාවක් සිටන විට හුස්ම තුනී වී යනවත් සමගම වලාකුළු මෙන් දකුණු අතට කැරකුණු සුදු පැවති දෙයක් පෙනේ. එය අමතක කොට තවදුරටත් ආනාපානය කරන විට යටිතුලෙන් යමක් පැගිරෙනවාක් මෙන් දැනේ. ස්වාමින් වහන්සේ මේ පහදා දෙනසේක්වා. ඔව් මෙව දිහා බලනකොට මේ කට බඩ තොල ඔළුව බලන්නේ නැතුව වැగిරෙන බව, තද වෙන බව, විසිර යන බව ආදි වශයෙන් මේ භාව ලක්ෂණ බලන්න අපි ඉස්ලාම දවසේම සාකච්ඡා කරනකොට මතක් කරගත්තා. ඉතින් එහෙම කියලා තියෙද්දිත් ආයතරයක් කට වැగిරෙනවා, නහය වැగిරෙනවා කියන එක දඬුවම් කළ යුතු වැඩක් දන්නේ නෙවෙයි. මතක් කිරීමක් මම විතරක් මම කියනවා මේ ධාතුන් ඇවිල්ලා ඒ ලකුණු පෙන්නකොට ඒවා මේ ශරීරාංග වලට සම්බන්ධ කරගෙන බබාගේ භාෂාවට දාන්න එපා. වැగిරෙන බව, උණුසුම් බව, උණුසුම් ගතිය, උණුසුම් ස්වභාවය ආන්න මේ විදිහට කතා කරන්න ගත්තොත් මේක ලොකු දහිරියකට හේතු වෙනවා. ඒ වුණත් මේ නහයෙන් වැగిරෙන්න පටන් ගන්නවා, කටෙන් වැగిරෙන්න පටන් ගන්නවා කියවට පස්සේ ඉතින් ස්පෙෂලිස්ට් කෙනෙක් කාට තමයි යන්න වෙන්නේ. ඒක නිසා මේ භාවනාවේදී ඒ බබාගේ භාෂාව අයින් කරලා ඒ පරමාර්ථ පැත්තට පොඩි තල්ලුවක් පොඩි උනන්දුවක් කරන්න නැත්නම් හිත නිතරම කැමති මේ විදියට මේ කටබඩන ආසේ ආදි වශයෙන් සම්මුතියට දාන කතා කරන්න. ඒකට අර ධාතු මනසකාරයට නිග්‍රහ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් පේන වෙලාවට ඒක පුළුවන් තරම් ඉස්සෙල්ලා ප්‍රශ්නිකයක ලියලා තිබුණා. මම ඒ ධාතු වශයෙන් බැලුවයි කියන එක ඒ කෙනාට ඊයේ කියපු උපදේශය මතක තිබිලා තියෙනවා මේ කෙනාට ඒක මතක නැතිලා මම කරුණාවෙන් මතක් කරනවා දකින්නකොට ඒ වගේ ධාතු භාව ධාතු ස්වභාව ධාතු ගති දකින්න පෙළඹෙන්නේ එතකොට උදේට ප්‍රශ්නේ සැකයක් වෙනකොට නිසක බවක් ඇති වෙනවා දෙවනි කොටස සක්මන් භාවනාව කරන විට පායට සිතගෙන වම දකුණු වශයෙන් බලමි ඔසවනවා තබනවා වශයෙන්ද බලමි මෙසේ කරගෙන යන විට සිත සමාධියට ලක් වූ විට ආනාපානයේ මෙන් යටිතොලින් යමක් වැగిරෙන ස්වභාවයක් දැනේ. මේ පාදා දෙන සේක්වා. ඒ කියන්නේ ඇත්තටම එහෙම වෙනකොට තමන්ගේ අවධානය පයේ සිට යටිතොලට ඇවිදින දෙකම සතිය තමයි. මොකද තමන්ගේම කායට සම්බන්ධ හස්පනා අපිට දකින්න දෙයක් පේන්නේ. ඉතින් එතකොට හොඳටම භාවනාව හරිය වෙලාවක තියෙන මුළු කයේම තියෙන 13 පවණයි. ඒකේ තියෙනම කම්පන ගති, චංචල ගති, වැగిරෙන ගති, උණුසුම් ගති, සිසිල් ගති. ප්‍රසිද්ධ දේ විතරයි පේන්නේ. නමුත් මුළු කය කියන්නේම මී මැසි ගුලියක් වගේ, මැසි පොදියක් වගේ, කූඹි ගුලක් වගේ නලියන බවක්. ඉතින් අර ඉස්සල්ලා ඉස්සල්ලා දකින්නකොට මේක මහා අරුමයක්. මේක නොදැක් බලාපොරොත්තු වෙන දෙයක් නේ. ඒ නිසා ඒක ප්‍රශ්න කරන්න දඟල. හුඟාවක් බලන්න. බලනකොට මේකේ නලියන් නැති තැනක් තියෙනවද බලන්න. හැම තැනම තියෙන්නේ ඒකාකාර ගොජ දාන බත්තලියක් වාගේ නලියන ගතියක් තියෙන. එතකොට ওই ප්‍රශ්න නගන එකක් නැහැ. ඒ නිසා මේක ප්‍රකට දේ ඉස්සල්ලාම දකින්නකොට පමණක් ඇති වෙන ප්‍රශ්නයක් හොඳට භාවනා කරගෙන යනකොට මේකේ ඉස්සුඹුල අණ්ඩ චිත්තක්ෂණයක්වත් නැතුව ගොජයක් තියෙනවා. ඒ නිසා මේවා සියල්ල සමස්තයක් වශයෙන් දැක ගන්නා සුළුව මේ දොර විවෘත වීමක් මංගලාවතරණයක් පිවිසීමක් තව ඉදිරියට මේවා තව ප්‍රකට ප්‍රසිද්ධ උත්සන්නාසන්න වෙනකන් දිගට කරගෙන යන්න හොඳ පෙර මග ලකුණක් කියලා කියන්න පුළුවන්. තුන්වෙනි කොටස සක්මන කෙලවරදී සක්මන කීමෙන් පසු දෙනෙත් මදකට පියාගෙන වරාණතිලි වසාගෙන සිටින විට මුලින් ආනාපානයේ දැනුණු වලාකුළු මෙන් කැරකී යන දේ දකිමි. තවදුරටත් බලන විට ඊතා සෙම් කුඩු රසක් ඒ කැරකී යන අතටම කැරකියයි. මේ පහදා දෙන සේක්වා. පළවෙනි දෙකේම තමයි කියන්න තියෙනවා. ඒ ධාතු ස්වභාවය ධාතු ස්වභාවයෙන් බලනවා මිස වෙන සංඥා වෙන රූපක වෙන උපමා දෙන්න පටන් ගත්තොත් ඒ කාන්තෙන් සතිය වර්තමාන ඉඳලා පිටතට පයින් වෙන තැනකට පයින්. එතකොට වෙන්නේ ඊට අර ගොනු කරගත්ත හිත අවුල් වෙලා යනවා. ඒ නිසා ඒවා පේනකොටම විශේෂයෙන්ම කොනට ගිහලා ඇත්තක වහන එක කරන්න එපා. ඒක සාමාන්‍යයෙන් කියලා තියෙනවා සක්මන් භාවනා පොතේම. සක්මන් භාවනාදී ඇත්තක වහන්න හිතනවා වැහෙවපු ගමන් ඒ වගේ පටලවිලි වෙනවා. ඇද අරගෙන කරන භාවනා පරියන්කේන වහගෙන කරන්නේ. එතකොට මේවා පේනකොට ඒ හැම පේන පේන දෙයට පස්සේ දුවනොයි කියන්නේ සක්මණට නිගරු කිරීමක්. සක්මණට අනදර කිරීමක්. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මෙව්වට නිගරු කරලා සක්මණට ගරු කරන්න ඕනේ. එතකොට දිගට වැඩේ යනවා. ගරු ස්වාමින් වහන්සේ සංඥා නිරෝධයේ කුමක්දයි අප කෙරේ කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රායෝගික ජීවිතයේදී යොදා ගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. මට සංඥාව කියන එක කියලා දුන්නොත් මං කියලා දෙනවා. නැත්තම් කොහොමද කරන්නේ? අර සේනක පන්ති වලට ඇහුවලු වේදේ රජුරෝ මගේ වැලියොන්චිලාව කැඩිලා මම හදලා දීපන් කියලා. හදලා දුන්නත් ඉසගතා දානවා. කිව්වල කැරිජ් එකේ ලණු කෑල්ලක් එවන්න මට ඒ පැටර්න් එක බලා ගන්න. ඊට පස්සේ කොන්චිලා මං ගොතන්නම් කිව්වා. වැලියොලින් කඩුම් බාරන්න බෑනේ. වැලියොන්චිලා ආව කැඩිලා හදපන් කියලා තමයි පණිවිඩය. ඉතින් වැලියොන්චිලා හදන්න පරණ කැලලක් දෙන්න එපා නේතු කොහොම හදන්නේ. ඒකේ සංඥාව කියන එක Taman තේරුම් ගත්ත හැටි මට කියලා දුන්නොත් අන්න ඒකට සාපේක්ෂව කියතයි. එහෙම නැතු මේ නොතේරෙන දේවල් අල්ලන twinkle twinkle little star how i wonder what you are කියලා තරුදියා බල බල ඉන්න පුළුවන් පොළවේ නෙවෙයි ඉන්නේ. කරුණාකර ආනපානේ බලන්න. කරුණාකර මට කියන්න ආසස කොහොමද වැටෙන්නේ කියලා. කරුණාකර කියන්න මට ප්‍රසආස වැටෙන්නේ කොහොමද කියලා. මට නම් එතකොට නම් පුළුවන් ටිකක් හිතන්නවත් මේ මොකා අතරද යන්නේ කියලා. මේ කොහෙදෝ තියෙන සංඥා නිරෝධයක්. ඔය gedirin ඇවිල්ලා හීනෙන් බය වෙලා මට පේන්නේ. ඒ හීනෙන් බය වෙලා කතා කරනවා වගේ. අපේ අපේ මූලික උපදේශපන්ති කිසිම තැනක ඕවා නැහෙනි. නැත්තම් මට ප්‍රශ්නට ගන්න මෙතෙන් ආපු පාර කියලා දෙන්න. එතකොට නම් මට පුළුවන් කොතන ඉඳලා කොතෙන්ද පටලවාගෙන තියනද කියලා හිතාගන්න. ඒ නිසා පිරිස නොමග අරින්න බෑ. මම අරින්න දෙන්නේ නෑ. මගේ වැඩේ තියෙන්නේ අපි පටන් ගත්තා අපි මම ජෙමා කරත්තකාරයා පැයට හැතපුමයි වේගේ මේකයි මගේ බර භාගේ ඔහෙලා හඳට යන්න හදනවා මම ජෙමා මම යනන්නේ බැයි පයි හැතැම්මේ බර භාගේ ඕගොල්ලෝ යන්න හදනවා සංඥා වේදිත නිරෝධේට මට යන්න බෑ මම යන්නේ මේ ඔක්කොමලා යන වේගේ කැවිච්ච දාසට ඒ නැත්තම් ඔය යන ගියේ කන මට කියලා දෙන්න නිරෝධේ සංඥා කියන්නේ මොකද්ද කියලා එතකොට මට කියත හැකි මට තේරෙන තාලට මෙන්න මෙහෙමයි කියලා නැත්තම් මේ පිරිස නොමග යවනවාට මම කැමති නැහැ ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව මිනිත්තු 30ක් 45ක් ආනාපාන සති භාවනාව පැයක් පමණක් කරනවා. දකුණු පාය තබන විට දකුණු යයිද වම් පාය තබූ පසු වම් පාය තබූ පසු වම යයිද මෙනෙහි කරනවා. ටික වේලාවකින් මෙසේ කරන විට පායට පෑගෙන බැලිබල ගොරෝසු ගතිය, කකුල කැපෙන ගතිය, හා සිසිල් ගතිය හොඳින් වැටහෙනවා. මේ අතර විටින් විට සිතට වෙනත් සිතුවිලි පැමිණෙනවා. නැවතත් මා භාවනා ආරම්භනට සිත යොමු කරනවා. මෙසේ කරගෙන යන අතර මාහට අධික නිදිමත ගතියක් දැනෙනවා. නොදැනීම මළුවෙන් පිටට යනවා. මේට කුමක් කළ යුතුද? පරයන්කයට වාඩි උසනින් හුස්ම ඇතුළට හා පිටතට යනවා දැනෙන්න ගන්නවා. පිටවන හුස්මේ උණුසුම ඇතුළවන හුස්මේ සිසිලත් දැනෙනවා. මුලින් ගොරෝසුවට තිබූ හුස්ම පසුව සියුම් වෙනවා. මට ඇති ප්‍රශ්නය මෙසේ කරගෙන යාමේදී මගේ ශරීරයේ නොදැනුවත්වම පැත්තකට ඇලවෙනවා. මා කෙරේ අනුකම්පාවෙන් උපදේශක් ලබා දෙන්න. මේකෙදි පේන්න තියෙනවා අවංක උත්සාහයක් කරලා තියෙනවා. ඉතින් ඒක හරි ලස්සන කාරණාවක් මතු කරගන්න පුළුවන්. ඒක මේකත් එක්ක මේකට උත්තරයක් වෙන එක පැත්තකින්. ඒ මොකද්ද? අපේ හිත අවදියෙන් තියෙන්නේ උග්‍ර රාගය සහ උග්‍ර ద్వේෂය තියෙනකන් විතරයි. රාගය ద్వේෂය නැති වෙච්ච ගමන් මේක නින්දට වැටෙනවා, වැකිරෙනවා, එපා වෙනවා, නිදිමත වෙනවා. නිසා භාවනා කරලා කොයි වෙලාවක හරි ඒ උග්‍ර රාගයේ ద్వේෂය යටපත් වෙනකොට අපිට ඒක තේරේ නිදිමතක් විදියට. අපිට ඒක තේරේ කම්මැලිකමක් විදියට. අපිට ඒක තේරේ ඒකාකාරී ගතියක් විදියට. ඉතින් අපිට හිතනවා මේ නිින්දක් ඇවිල්ලා. නිින්දක් ඇවිල්ලා නෙවෙයි ප්‍රධාන කෙලස් කැපීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී නින්දට නොවි ප්‍රබුද්ධ වෙච්ච කෙනාට තමයි බුදුන් කියලා කියන්නේ. භාවනා කරලා දන්නේ නැති කෙනා ප්‍රත්‍යඥය ඒ වෙලාවට ගිහලා බුදිය ගන්නවා. හිතනවා මේ ඔළුව තෝන්තු වෙලා මොකක් හරි අමාරුවක් නැහැ. අර මෙතෙක් කරලා තිබුණ දැඩි රාග ద్వේෂ දුරු අඩු වෙලා. ඒ වෙලාවේ නිදා ගන්නවයි කියලා කියන්නේ අස්සන්න නෙලන්න යන්නේ. ඔබ ගොවිතැන් කරලා තියෙනවා. අස්සන්න නෙලා ගන්න දන්නේ නැහැ. මොකද එයා ලෑස්ති වෙන්නේ එයා හිතන්නේ මේ මේ නිදිමත කෙලෙසයක් කියලා. කෙලෙසක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මම මේ පෙන්වන්න හදන්නේ මේ කරෝ භාවනා හරිනම් රාග ద్వේෂ අඩු වෙනකොට නිදිමත එනවා. ඒක භාවනා දියුණු ගමනක්. අන්න එකට අවදි වෙන්නයි ඒකයි අපි ගත්ත සූත්‍රයේ තියෙන්නේ. කාලීන කාලං සමාධි නිමිත්තං මානසිකාතබ්බං කාලින කාණං පග්ගහ නිමිත්තං මානසිකාතබ්බං. සමාධියෙන් කෙලෙස් යටපත් කරනකොටම නිින්දට වැටෙනවා. එතකොට ආයෙ වීර්ය ඇති කරලා දීලා අලු පාරක් ගහලා දුම්මල පාරක් ගහලා යකා කැඳවලා හොල්ම තොවිල රටවල ගන්න ඕනේ. ගත්තේ නැත්නම් එහෙම සීතලල වැටෙනවා. ඉතින් මේ දෙක පරස්පර දෙකක්. එක පැත්තකට තැම්පත් කරන්න හදනවා, එක පැත්තකින් අවසන් හදනවා. අවසන් වන දුම්මල ටිකත් අතේ තියෙනවා. තැම්පත් කරන්න ඕනේ මන්ත්‍රෙත් අතේ තියෙන්න ඕනේ. මෙන්න මේ දෙක සමබර කරන්න ඕනේ. මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා මතක තියාගන්න භාවනාව හරියනව නම් රාගය අඩු වෙනවා. තණ්හාව අඩු වෙනවා. ඒකට නීරසකම් වැඩි වෙනවා. ඒකට ඒ කියන්නේ නීරසකම් වැඩි වෙනවා කියලා කියන්නේ භාවනාව වැඩ. නීරසකම් වැඩි වෙනකොට නිදිමතයි. කම්මැලි. ඒකාකාරී. ඒකට කියලා බුදිය ගන්නවා නම් බුදි යන්න හෝ බුදු වෙන්න පුළුවන් දෙක එකකට යන්න. බුදු වෙන්න ගියොත් බුදියන්න බෑ. බුදු යන්න ගියොත් බුදු වෙන්න බෑ. භාවනා මධ්‍යස්ථාන ටොප් 10 බුදියන්. අත අපිට අත තියන ඉන්නකනේ තියෙන්නේ කවුරුහට කණ්ඩු විලා දෙනවා. පැදුරක් ඇල්ලලා තියෙනවා. එන් ගිහිල්ලා බුදිය ගතයි. සමහරු බුදු වෙනවා. සමහරු බුදියනවා. අධාර්මික දෙයක් නෙමෙයි මේක සම්පූර්ණ ධර්මයේ තියෙන එකක්. අපි හිතන්ද වෙනකොට ওই සූත්‍රය ඉදිරියට යනකොට මග්ගහ නිමිත්ත කොතෙන්දද පාවිච්චි කරන්න ඕනේ කියලා. මේකේ පළවෙනි දේ තමයි දැනගෙන ඉන්න එක. මේ නිදිමත කෙලෙස් සහිත එකක් නෙවෙයි. කෙලෙස් අඩුවීම නිසා මතුවෙච්ච එකක්. මේ වෙලාවේදී මම අවදි වෙන්න ඕනේ. යුද්ධදී ලේ දකපු සෙබලෙක් වාගේ. යුද්ධදී ලේ දපින දකින්න සෙබල දුවන්න ගත්තොත් යුද්ධේ පරාදයි. ලේ දකින්න දකින්න අමෝර ගන්න ඕනේ කඩුව යන්නේකයි තියෙන ඉස්සරහට. ඒක නිසා සක්මණේදී සමාලාට ඇතුලේ සක්මණේ අඩි හතරමාරයි අපි සාමාන්‍ය තක්මන හදන්නේ බිත්ති දෙක දෙපැත්තේ හතරමාර දින ඕකේ ගිහිල්ලා වදිනවා තමයිලාට. බැලන්ස් නැතුව ගිහිල්ලා. පිටසක්මයි නම් වාටියෙන් එළියට පයි විසිකොල දානවා. ඒ තරම් මේ ඇඟේ පාලනේ නැති වෙලා යනවා. නිදිමත ගතිය, තෝන්තු ගතිය එන. ඒකට දැනගන්න ඕනේ මේ කෙලෙස් අඩු වෙච්චාම තියෙන ස්වරූපය. ඒකට අවදි වෙනකොට තමයි සතිය දෙවෙනි රොකට් එකපත් වෙන්නේ. දෙවෙනි ශක්තිමත් සතිය අවදි වෙන්නේ අන්න එතෙන්දී තමයි. ඉතින් කොයි වෙලාවෙයි දන්නේ එකට ලෑස්තිලා ඉන්න ඕනේ. මේ මේ නිදිමත ගතිය එනකොට ඒ කියන්නේ ඇඟේ ශක්තිය බැටරියේ charge එක තියෙන්න ඕනේ ඒ වෙලාවේදී වැඩ ගන්න. ඒක මේ පටන් ගන්නකොට තියෙන charge එක නෙවෙයි පටන් ගන්නකොට තියෙන charge එකට කියන්නේ ආරම්භ ධාතු කියලා. මෙතෙන් දෙනකොට තියෙන charge එක නික්කම ධාතු. දෙවෙනි රොකට් එක පත්තු කරන්න ඕනේ. දෙවෙනි රොකට් එක පත්තු කරුවේ නැත්තම් අර ගමන යවෙන්නේ නැහැ. ඒ නිසා අපි පටන් ගන්නකොට තියෙන දැනුම පටන් ගන්න තියෙන ක්‍රමවේදේ, ශිල්ප මදි ඉදිරියට යනකොට. නැවත සාකච්ඡා කර කර මෙහෙම දෙයක් අපේක්ෂා කරන ගියොත් මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නෙවෙයි මේක හොඳ පැත්තක් වෙනවා. හොඳයි අපි පැයක විතර කාලයක් අරගෙන තිනවා බලාපොරොත්තු වෙච්ච විදිහට ලිඛිත ප්‍රශ්න සඳහා ඒකේ ලිඛිත ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ අපි સમાપ્ત කෙරුවේ. ඉතින් වෙන විශේෂ කියන්නේ අමුත්‍යක් නැත්නම් අපි මෙතනින් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නැත කරලා අපි ශක්මනට යනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පරියංක භාවනාවක් සඳහා මේ සක්මන් භාවනාව ගැනම තමයි මේ මගේ අත්දැකීමක් ඊයේ හවස වුණ දෙයක් තමයි මම දැන් කියන්න යන්නේ. දැන් ඊයේ මෙතන කතා කරපු දේ මතක නම් අර උස්සනවා, ගෙන යනවා, තබනවා කියලා පස්සේ මට තේරුණා ඔබ වහන්සේගේ දීර්ඝ සාකච්ඡාවෙන් පස්සේ මම ඒ ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි පියරට වගේ. මේ ඊයේ මම කල්පනා කරා <clears throat> අර පළවෙනි පියරට කිව්වනේ මම දකුණ ඉස්සෙල්ලා ඒක ගැන කල්පනා කරලා ඊට පස්සේ තබනවා උසවනවා අන්න ඒ දෙක හුඟක් වෙලා මම පැයකටත් වඩා කරගෙන යනකොට ඊටාත්ම මේ ඒ ආරංචි සුබදායක වෙන්න ඇති ඇත්තටම මම පුදු වෙන සහිත දෙයක් වුණා කියන්නේ මේ අර වම දකුණ තියෙනකොට ඉතින් මම ඔය ගාකල් වම දකුණ වම දකුණ කිය කී හිටපු මිනිස්සෙක් තමයි හැමදාම ඉතින් එතකොට මේක තියෙනකොට මේ අවුරුදු 15කට ඉස්සෙල්ලම සපත්තුවක් ගන්න යනකොට පිට රටක ඒගොල්ලෝ මොකද්ද මෙෂර්මන්ට් එකක් කරා. කිව්වා මේ ඔයා කකුල තියන්නේ හරි විදියට නෙමෙයි කියලා. මම කිව්වා මේ මිනිහා පිස්සෙක් නේ මම මේ හමුදානිල දාරියෙක් වෙලා හිටිය අවුරුදු 20ක් මම කකුල තිබුණා මේදී දන්නේ නැද්ද මෙයාට පිස්සු කියලා මම මේක අයින් කරා මොකද මම හිතන්නේ බොහොම මමත්වයකින් මේ දවස්වල හිටියේ ඉතින් ඒගොල්ලෝ දේවල් පිළිගන්නේ නැහැ මම තමයි ලොක්ක කියලා එහෙම වෙන්න ඇති මම හිතන්නේ මම දන්නේ නැහැ මෙතන භාවනාව එච්චර වෙලා දිනු වෙලා තිබුණ නැහැ. කොහොමදත් මගේ හිල්ලුවෙන් නමුත් එයා කියපු දේ ප්‍රතිඵල දැන් අවුරුදු 15 විතර පස්සේ දාලා මට මේ ලොකු ප්‍රශ්නයක් වුණා මේ කකුලක. ඒකේ එයාගොල්ලෝ කිව්වා ඒ විදියට ගියොත් නම් අපි කියන දේ කරේ නැත්තම් එතකොට දැන් මේ කරේ කම්පියුටරයිස් මීටර්ස් තුල තියලා මේ ඩයග්‍රෑම් එකක් ගත්තා ඔක්කොම කරලා මම එකක්වත් විශ්වාස කරේ නැහැ. නමුත් ඊයේ මම අර වම දකුණ තියාගෙන යනකොට දකුණ එක හරි වම තියෙනකොට කෙලින්ම මගේ හිත අර පැත්තට ගියා. මම මේ වම කකුල තියෙන්නේ ෆ්ලැට් පිටනේ. හැබැයි උද අද ඔබ වහන්සේගේ මේ කතාවෙන් නම් මම හිතුවා මම මේක ෂෙයා කරගන්න එක හොඳයි කියලා. ඉතින් මම කෙලින්ම කල්පනා වුණා. ඇත්තටම කියනවා නම් ඒ ලොකු ප්‍රශ්නයක් වෙලා මේකේ ඔතොපෙඩික් සර්ජන් ඔපරේට් කරන්න ඕනේ කියලා අන්තිමේදී මාව බේරගත්තේ ඒකෙන් මේ ආයුර්වේදික විශේෂ වෛද්‍යවරයා පල්ලේ කැලේ. මාස දෙකක් විතර ට්‍රීට්මන්ට් ගත්තම ඉතාලම හොඳින් ඒක තනිපුණා. මම කියන්නේ මේ මේ වෙස්ටර්න් ට්‍රීට්මන්ට් එකේ තියෙනවා. නමුත් ඒගොල්ලෝ ඉතින් සර්ජරි වලට එහෙම කැමතියි. ඉතින් මම ඒක නොකර මේක කරගත්තා. නමුත් ඒක පර්මනන්ට් දන්නේ නැහැ. නමුත් මට දැනෙනවා දකුණු කකුල හොඳට විලුඹ තියෙනවා. වමත කකුල යන්නේ ෆ්ලැට්. එතකොට හොඳ වෙලාවට මට අර සීබුද්ධියෙන් හිටපු නිසා වෙන්න ඕනේ මට මතක් වුණා. මේක ඒ පාර මම තව ටික ටික කල්පනා කරගෙන ගියා. මේක ඇත්ත නේන්න. ඊට පස්සේ මම දැන් ඉතින් හරි විදියට කකුල තියන්න ඕනේ කියලා විලුඹේ තියලා පටන් ගත්තා. පොඩ්ඩක් ඔෆ් බැලන්ස් යන්න ගියා. ඉතින් මෙච්චර කාල දැන් අවුරුදු ගානක් තිස්සේ මේ විදියට දැන් වෙන විදියට කකුල තියන්න ගියොත් ඉතින් මිනිහා පෙරලෙනවානේ. ඉතින් ඒ විදියට වෙන්න ගියා ඇත්තටම කියනවා ගියා හන්දේ වතන. නමුත් මේවන දැන් ඉතින් මගේ අදහස නම් මේ <coughs> දැන් ඒක මම හිතනවා මේ ඔක්කොම මේ අර වෙච්ච தත්ත්වය හරි මාර්ගයට ඇයියල මං හරියට කවුරු තියාගෙන ගියොත් මොකද මේ මීට වැඩි ඩැමේජ්යක් වෙන්නේ නැතුව නමුත් ඉතින් ඒකට යන කාලය එනකොට චුත වෙලා තියෙයිද දන්නෙත් නැහැ කියලා හිතනවා ඉතින් සාදු සාදු සාදු ඉතින් දැන් ඒක නේ සෝ ඇත්තටම කියනවනම් දැන් මේ මේක ඉතින් මට කල්පනා වුණේ දැන් මේක දැන් මම ඔය කම්පයා කරනවා මෙහෙම දැන් අපි හාමුදුරුවරුන්ගෙන් අපි බනහනකොට හැමතිස්සෙම කියනවනේ අපි මේ හුස්ම ගන්නවා ඉපදිච්ච දා ඉඳලා නමුත් කවුරුත් ඔක හිතන්නේ නැහැ. දැන් මේකෙත් මම ඇවිදගෙන ගියා මාත් කරා පණ යනකම් කොච්චර ඇවිදින්ද ඇද්ද. නමුත් මම හිතුවද මේ කරන්නේ ඉතින් නමුත් මම ඒ වෙලාවේ ප්‍රශ්න කරේ එහෙනම් ඇයි මේ හමුදාවේ දොස්තර දැක්කේ නැත්තේ? දොස්තර මම පෙන්නුවේ නැහැ මේක. ඉතින් මම ඇවිද ඇවිද හිටියා. ඉතින් මේ මිනිහා කිසි ලෙඩක් තිබුණ නැහැ ඇවිද්දා. දොස්තරට පෙන්නුවේ නැහැ. ඒකලු දැක්කෙත් නැහැ මේ යටින් ආව. නමුත් ඒක මම ඊයේ දැකපු එක මේ සතියෙන් වෙච්ච දෙයක් නම් මම හිතනවා මේකෙන් බලන්න පුළුවන් දේවල් ඉතාමත්ම මේ බුදුපත හිත මේක කියලා. දැන් මේක මම ඇත්තටම කියනවා නම් විශේෂයෙන් දොස්තර කෙනෙක් එක්ක ඩිස්කස් කරන්නත් යනවා. මේ ප්‍රශ්නද කියලා ඉස්සෙල්ලා කිව්වේ දොස්තරලාගේ නෙවෙයි. වෙන කෙනෙක් මේක ගැන කිව්වේ. ඉතින් ඒක එකක්. නමුත් <clears throat> ඊළඟ එක තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් හාමුදුරුව ඊටමත් හොඳට ඊයේ කරා. දැන් අපි left right කියනකොට ඉස්සෙල්ලා command එක දෙනවා අපි තියනවා කකුල ඒ වගේ. දැන් ඔබ වහන්සේ ඊයේ කියන්න යෙදුනා මේ මට තේරිච්ච හැටියට දැන් අපි කකුල තියෙන විදියට මෙසේජ් එක යවන්න ඕනේ. මෙතන එක්කෝ අවයනස්. දැන් එතකොට තව තව ප්‍රශ්නයක් මට මතක වුණා. අපි හැමදෙස්සම කියනවානේ හිත කය මේ කය සහ වචනේ මුකුත් ක්‍රියා වෙන්නේ නැහැ. මනසෙන් හිතෙන් සිග්නල් එකක් දුන්නේ නැහැ කියලා. එතකොට මම කල්පනා එහෙනම් කොහොමද කකුල ඉස්සරහට ගියේ? ඉතින් මම දෙන්න ඇති ඉතින්. එතකොට මම කල්පනා කරා මෙහෙම එන. ඉස්සෙල්ලා ගියා ඒ පාර තිබුණ තිබුණ ගාම මම ආයමත් සිග්නල් එක දුන්නා අවයනස්. මෙහෙම කියන්නේ. මම හිතනවා ඒක හරි කියලා. ඉතින් ඒ විදිහට ටිකක් කන්ටිනියු කරන්න පුළුවන් වුණා. ඒක තාම සන්තෝෂයි. ආමතුරුනේ මේ මට සියලුම දෙයට උදව් වුණේ මේ ඔබ වහන්සේගේ මෙතන තියෙන මේ මේ ෆ්ලටරින් නෙමෙයි මෙතන තියෙන මේ සක්මන් මළුව වගේ දෙයක් මම කවදාකවත් දැකලා නැහැ කොහෙවත් මම හුඟක් රටවල ට්‍රැවල් කරලා තියෙනවා මේ වගේ කන්සන්ට්‍රේෂන් මේ මේ සක්මන ගැනම කියන තැනකොත් මේ වගේ කරන්න තියෙන අයියේ මෙතන අනිත් තැන් වල කරාම මම හිතන්නේ අපි ඒක කරන්නේ මේ වැඩිය half hearted මේ කියන්නේ ඔහේ කරන්නයි කියනවට කියනවා හාමුදුරුවෝ කියනවා කවුරු හරි යා එහෙනම් මේ පැය සක්මන් භාවනා. ඉතින් ඔය මේ මේ මේ මොකද්ද? මේ තනකොළ පිස්සෙත් කරනවා වැලිකොඩත් කියනවා මොකද මඩුවක් නැහැ හරියට. ඉතින් මම හිතන්නේ අපිට සතිමත් භාවයකුත් එච්චර නැහැ ඉතින් අර කරන්න කොහොම හරි මේ භාවනා වේදෙනවා කියලා ඉතින් හිතනවා බට් මෙතන අර වාතාවරණය තිබුණ නිසා තමයි මේක මේ විදිහට උනේ. ඉතින් මෙතනින් දැන් මම කල්පනා කරා මේ හිතුව දවස් 6 තුලත් පුළුවන් තරම් වෙහෙස මහන්සියෙන් ගන්න ඕනේ කියලා. ඒක ඉතින් මම හිතුවා සියලු දෙනාත් එක්ක මම මේක ෂෙයා කරන්න ඕනේ කියලා ඒකයි. ඔයක පොයින්ට් එකයි මට මතක් කරන්න තියෙන්නේ මේ සක්මන් කරනකොට පය තියන්න ඉස්සෙල්ලා චේතනාව කියන චෛතසිකය විධානයක් දෙනවා. ඊට පස්සේ මේ තියන්නේ වම කියලා විතක්ක චෛතසිකේ නෝට් කරනවා. මේ දෙක ඉස්සර පස්සර වෙනවා. චේතනාව තැබීමට ඉස්සලා ක්‍රියාත්මක වෙනවා. තියෙනවත් එක්කම තියෙනවට පස්සේ විතක්කජයසිකේ ක්‍රියාත්මක වෙනවා. විතක්කජයසිකේ ක්‍රියාත්මකට ඉස්සර වෙලා මේ ක්‍රියාත්මක වෙන පය අනුව ආයේ පය මොලේට ෆීඩ්බැක් එකක් ගිහිලා තියෙනවා. දැන් යන්නේ වම කියලා. ඒක සිද්ධ වෙන්නේ ටච් එකක් ඇතුව. ඒක සිද්ධ වෙන්නේ මොකක් හරි හැපීමක් අනුව, ක්‍රියාවක් අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සලා කියන්නේ චේතනාවල්ලන්න අමාරු නම් <clears throat> තීන තීන වෙලාවෙ විතක්කේ යොදලා කකුල වම දකුණ කියන්න එපා දකුණ වම කියන්න එපා මේක පටලවෙලාට දෙන්න. ඔය කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා විතක්කේ කියලා මෙනෙහි කරන්න ඉස්සලා වම තියපන් කියලා එහෙන් ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අහුවෙන්නේ ගොඩාක් කල් ගිහිල්ලා නාම රූප ධර්ම ඉඳලා නාම ධර්ම දිට මාරු වෙන තැනදී. ඒක වෙන්නේ වේදනානුපස්සනාවට කායනුපස්සනාව හරහා යනකොට. ඉතින් ඒ නිසා ඉස්සලා අපි ඒව මොනවාක්වත් දැනගත්තා හෝ නොදැනගත්තා මිකැනිකලි යාන්ත්‍රිකව වම කියනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණ කියලා දකුණ මෙනෙහි කරනවා. ඒක චෛතසිකයක්. ඒ චෛතසිකයේ යොදවන්නේ මේ ඒ කියන්නේ මේ හොරමුලේ නායකයා ඉන්නේ පිටිපස්සේ. දැන් මේ අල්ලන්නේ හොරේ හොරමුලේ කුලී හේවායික්. කුලී හේවායිලව තමයි වැඩේ ගෙනියන්නේ. කුලිහෙවය එදා අරගෙන වයිස් කළා දානවා. හැබැයි ඕඩර් එක දෙන මහවරා පිටිපස්සේ ඉන්නේ. මහවරා අල්ලන්න බෑ එක සැරේට. අපි කුලිහෙවයත් එක්ක අල්ලලා අල්ලලා වැඩ කරලා කරලා කරලා සතිය හරහා යනකොට පේනවා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔපිනියන් දෙන්න පිටිපස්සින් එක්කනයි කියලා. ඒක අහු වෙනකොට අපිට එදිනදා වැඩවල පරියන්කේ සක්මනේ ඕනම තැනක මේක ක්‍රියාත්මක වෙන්නේ රූප නාම නාම රූප කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන සිද්ධියකින්. ඒක තේරුම් ගන්න එක ලේසි නෑ අපි අපේ ශරීරය දිහා විවේචනාත්මකව බැලුවේ නැත්තම්. මම හරි මම මෙතන මම වෙමි කියන කියියොත් යන්න බෑ. අපි මේ ශරීරය ගොඩාක්කල් වැඩ කරන්න ඇරලා සක්මන හෝ ආනපාන හෝ ඒක දිහා පිටේ ඉඳලා වගේ බලාගෙන ඉන්නකොට තේරෙනවා කටින් ඔපිනියන් දෙන මිනිහෙකුත් ඉන්නවා උනාට පස්සේ නෝට් කරන කෙනෙකුත් ඉන්නවා ගොඩක් වැඩ යනවා. ඔව් ඒකට අපි විනාඩි 10ක් විතර අරගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි යනවා සක්මනකට. සියලු දෙනාටම තෙරුවන් සරණයි